මේ සූත්‍රය ත්‍රිපිටකයේ සංයුත් නිකායේ නිදාන වර්ගයේ සංග්‍රහ වෙලා තියෙනවා. මේ තාක් අපි ඒක සඳහා මතක් කරගත්ත තාලෙට මේක ප්‍රධාන වශයෙන්ම සම්මා දිට්ඨිය සම්බන්ධ කරගත්ත සූත්‍රයක්. ඒ සඳහා ඍජු ප්‍රශ්නයක් ඒ කච්චාන ගොත්ත ස්වාමීන් වහන්සේගෙන් නැගෙනවා. සරුවචන් වහන්සේ ඒකට දෙන පිළිතුර තමයි මේ සූත්‍රයේ කතා ශරීරයේ තියෙන්නේ. සාරය වශයෙන් තියෙන්නේ. ඉතින් ඒකෙදී සරුවචන් වහන්සේ සඳහන් කරනවා ද්වයන්නිසිතෝකෝ කච්චාන ලෝ යේබුයේන ලෝකෝ යේබුයේන කියලා මේ සම්මාදිට්ඨියට ය아가න්න බැරි මේ ලෝකය හැම වෙලාවෙම අන්ත දෙකට ඇලි ගලි වාසය කරන නිසා අන්ත දෙකේ නිමග්න වෙන නිසා ඒ කෙනාට ඒ දෙක අතරමැද තියෙන නැත්නම් ඒ අන්ත දෙක අතහැරීමෙන් ලැබිය යුතු මධ්‍ය ප්‍රතිපදාව කවදාකවත් ගෝචර වෙන්නෙම නැහැ. ඒක හරියට ඔර්ලෝසු බට්ටෙක් දිහා බලාගෙනකොට ඒ ඔර්ලෝසු බට්ටා ගිහලා නිකන් නතර වෙන්න උත්සාහ කරන්නේ කොනක වාගේ තමයි පේන්නේ. එහා කොනට ගිහින් නතර වෙන්න ගිහිල්ලා ආයෙත් සීක්‍රෙන් පැද්දිලා මෙහා කොනට ඇවිල්ලා නතර වෙන්න වගේ ගිහිල්ලා ආයෙ පැද්දෙනවා. මැදින් තමයි සීක්‍රෙම එහාට මෙහාට යන්නේ. නමුත් වයින් නැති වෙච්ච දවසේ ඒකේ ප්‍රകൃති දැන මැද. නමුත් වැඩ කරන වෙලාවක කවදාකවත් හිතෙන්නේ මේ ඔර්ලෝසු බට්ටගේ නියම ස්ථානයේ මැද කියලා. ඒ නිසා කොන් දෙකේ තමයි එයා විභූෂණ පාන්නේ. කවදා හරි වයින් නැති වෙච්ච දවසට නතර වෙන්නේ මැද. ඒ වගේ තමයි අපි මේ අන්ත දෙක ආශ්‍රය කිරීමේදී විවිධාකාර මතිමතාන්තර වලට ලක් වෙලා කටයුතු කරාට කවදා හෝ මධ්‍යම ප්‍රතිපදාට ආපු දවසේ තේරෙනවා අපි කොච්චරනම් මේක පහු කරගෙන ගිහිල්ලා තියෙනවද කියලා. කවදාකවත් හීනකින්වත් හිතලා නැහැ මේ මධ්‍යම ප්‍රතිපදාවයි මේක කියලා. මේ අන්තවාමී වීමේ නැත්නම් අන්තයකට යෑමේ තියෙන මත් වීමේ තියෙන ප්‍රමාදයේ තියෙන මදයේ තියෙන ලකුණු. ඉතින් ඒක දැනගන්න මෙන්නදී කච්චානගත ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද නැත්නම් මේ මධ්‍යම ප්‍රතිපදාවේ පළවෙනිම පින්නන මේ යහ දිට්ඨිය පුලුල් දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඒකට උත්තර දෙනවා විනුවට දරුවචන්සේ කියන්නේ ද්වයන්නිසිතෝකෝ කච්චාන යේ ලෝකෝ යේ බුයේන කච්චාන මේ ලෝකයා පොදුවේ මේ අන්ත දෙක ඇසුරු කරනවා. ඒ ඊට පස්සේ සරුවතන සඳහන් කරලා තියෙනවා ඒ ඒ අන්ත දෙක කියන එක අපි සාමාන්‍යයෙන් මෙතෙක් කල් හඳුනාගත්තේ දාර්ශනිකව ගන්න මේ සාස්වත දෘෂ්ටිය සදාකාලිකයි කියන දෘෂ්ටිය හෝ නාස්තික දෘෂ්ටිය භෞතිකවාදී මේ දෙකේ එකකට අහුවෙලා යාල්ලාගත් එක දිගේ රණ්ඩු කර කර අනික බොරු කිය කිය අපි <clears throat> ජීවිත ගණන් සංසාර ගණන් ගත කරලා තියෙනවා ඒ වෙනුවට සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා යම් කෙනෙක් මේ සීලයක පිහිටලා සමාධියක් ඇති කරගෙන මේ විපස්සනා අත්දැකිය හැකි අත්විඳිය හැකි ඍජු වෙන විදිහට කියනවා නම් අස්පනා අපිට තබාගත හැකි අරමුණක් අරගෙන ඒ අරමුණක සමුදේ පක්ෂේ දන්නවා නම් ලෝක සමුදයංචකෝ කච්චාන යථා භූත සම්මප්පඥාය පස්සතෝ යම්මාකාරයක අරමුණක හටගන්ම දක ගන්න තරමටම හිත සානසුද්ධ නම් හිත කීකරුණං ඒ හිත කවදාකවත් යාලෝකේ නැතිතා සාන හෝති. ඒ භෞතිකවාදයකට ඉඩක් ඉන්නේ නැහැ. නාස්තික දෘෂ්ටියකට ඉඩක් ඉන්නේ නැහැ. මේ අපි දැන් මේ වැඩමුළුවේදී කරන භාවනාවත් එක්ක බලනකොට ආස්වාසයේ මුල දකින්න පුළුවන්. ආස්වාසයක හටගන්න දක ගන්න පුළුවන් නම් එහෙම භෞතික වාදයට ඉඩක් නැහැ. ඒක හේතු කර්ම આવොත් ඒ හටගන්න එනවමයි. ඒ වාගේම ਸਰවඥයන් සඳහන් කරලා තිනවා ලෝක නිරෝධංකෝ කච්ඡායන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්ති අත්‍ත්‍ිතා සාන හෝති. ඒ වගේම ප්‍රස්වාසයේ ගෙවිලා ඉවරෙටම ඉවර වෙනකම් අන්තිම බිඳුවට යනකම් දුවර සතිය බලා ඉන්න පුළුවන් නම් ඒ සදාකාලිකත්වයක් ඇත්තේ නැහැ ක්ෂණ බංගුර භාවයේ. ඒ මතුවෙච්ච දේ එතන එතනම පිටි පිටි යන බව පේනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ලෝක සමුදයංච ලෝක නිරෝධංච කියලායි ਸਰවඥාන්සේ මේ සූත්‍රයේදී මේ පාඩ දෙක ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි කො අපිට පුළුවන් ද අපි පිළිගන්න ලෑස්තිද මේ ලෝකයේ හට ගැනීම කියන එක ආස්වාදයේ හට ගැනීම කියලා ගන්නවා. ලෝකේ නිරෝධේ නිරුද්ධ වීම ක්ෂය වීම වැය වීම කියලා කියන්නේ ආස්වාසේ වැය වීම නැත්නම් ප්‍රස්වාසේ වැය වීම කියලා බාර ගන්න එක හේතු ගන්න එක තමයි මේ යෝගාවචරය විසින් කරන්නේ. වෙන විදිහකට කියනවා නම් අපි මේ ලෝකය කියන එක ਸਰවඥාන් වහන්සේගේ ඉදිරිපත් කිරීම නෝ ලෝකය කියන එක නාම රූප දෙක කියන එක මම හිතනවා මේ ආශ්‍රව ප්‍රසවාස වගේ පුංචි අරමුණක් ගන්නවට වැඩිය කවුරුත් ටිකක් සාදර වෙයි කියලා. නාම රූප දෙක තමයි ලෝකය කියන්නේ. ලෝකය වෙන විදිහකට කඩන්න පුළුවන් නාම රූප කියලා. තවත් ඩිංගිත්තක් බෞද්ධ භාවය පිළිබඳව අපි කරුණු ඉදිරිපත් කරනවා නම් මේ නාම කොටස හොඳට තේරෙන රූප කොටස පිළිබඳව ව්‍යාකූල ඇති කෙනාට ਸਰවචනාංශී රූප කොටස හතරකට කඩලා බෙන්නවා කට ව්‍යාපෝ තේජෝ වායෝ. නාම කොටස විඥානය කියලා කියනවා. එතකොට පංචස්කන්ධයක් කරනවා කට ව්‍යාපෝ තේජෝ වායෝ විඥාන. සමග තව සමහරක් කොටසක් ඉන්නවා අරූප කොටස පිළිබඳව එච්චර ව්‍යාකූලතාවයක් නැහැ නාම කොටස ව්‍යාකූලයි ඒ ඇත්තෝ රූප ඔක්කොම පට ව්‍යාපෝ තේජෝ රූප කියන ගාන දාලා අර විඥාන කියපු නාම කොටස වේදනා සංඥා සංකාර විඥාන කියලා හතරට කඩන. ඒකත් පංචස්කන්ධ ක්‍රමෙමයි. මේ ඉදිරිපත් කරන ක්‍රමයේ බණ අහන කෙනාගේ චරිත ලක්ෂණ අනුව දේශනා විලාස අනුව වෙනස් වෙනවා. කොහොමවත් මේ විස්තර කරන්නේ නාම රූප දෙක. මේ විදිහට ලෝකයේ කියන එක මේ නාම රූප දෙකක් වශයෙන් ඉදිරිපත් කිරීම ਸਰවචනාංශිකයේ ශ්‍රේෂ්ඨ දර්ශනයක් ඉදිරිපත් කිරීමක්. මෙන්න මේ නාම රූප දෙක ඉදිරිපත් කරගත්තට පස්සේ සරුවචාන්සේ තමන් වහන්සේගේ සාරාංශික කල්පලක්ෂයක අත්දැකීමෙන් කියනවා මේකෙන් සාමාන්‍ය ලෝකයට නාම අවබෝධ කරනවට වැඩිය ලේසි රූප අවබෝධ කරන්නේ කියලා. ඒක නිසා භාවනා පටන් ගන්න කියනවා රූප කර්මස්ථානයේ කායානුපස්සනාවේ අල්ලන්න කරන්න පුළුවන් දේ. ඒකත් ඉතින් අපි සද්ධායෙන් පිළිගන්න ඕනේ මේ හැබතන ඉදිරිපත් කරන මේ කරුණාවේ ප්‍රඥාවෙන් ඉදිරිපත් කරන දේ. ඊට පස්සේ මේ රූප කොටසට අපි හිතුව මේ දෙවිඩි පියවරටත් අපි එකඟුණයි කියලා සරුවචනාංශගේ මූල ධර්මයේ දර්ශනයේ. ඊට පස්සේ සරුවචනාංශය සඳහන් කරන මේ අටවියාපතිජෝ වායෝ වශයෙන් කඩන්න පුළුවන් මේ රූප කොටසේ වායෝ කොටාශේ තමයි ඕනම තාම භාවිතා කරපො නැති නොදියුණු මනසකට සූක්ෂම නැති මනසකට භාවිත නැති මනසකට අල්ලන්න පුළුවන් කියන්නේ. මේක සද්ධාවෙන් බාර ගන්න. රට ව්‍යාපෝ තේජෝ වායෝ කියන එකෙන් වායෝ කොටස් තමයි ලේසිම ආප කොටස් තමයි අමාරුම. මේකත් උන්වහන්සේගේ අත්දැකීමෙම ඉදිරිපත් කරන්නේ. මේ නිසා ලෝකය කියන කාන්තවට මේ වායෝ ධාතුවට වැඩි පටන් ගන්න ආරම්භ ස්ථානට අරන් දෙනවා. එතකොට මේ වායෝ ධාතුව සම්බන්ධ වෙනකොට වායෝ පොට්ටබ්බ ධාතුව සම්බන්ධ නොට එක්ක මේක ආනාපාන වශයෙන් නැත්නම් බිම්බි මැකිලින් වශයෙන් අපි කයේ නියෝජනය වෙනවා, නිරූපණය වෙනවා, රූපක මේ නිදර්ශනේ වෙනවා. ඒ නිසා ආශ්‍රසය හට ගැනීම ලෝකේ හට ගැනීමක් තමයි. ආශ්‍රසය ගෙවන් කිරීම ලෝකේ ගෙවන් කිරීමක් තමයි. නිරෝධයක් තමයි. ඉතින් මේක හුඟක් වෙලාවට ඔය පියවර හතරෙන් මේ ඉදිරිපත් කරන දර්ශනය හුඟ දෙනෙක් පිළිගන්න කැමති නැහැ. ඒ නිසා අයතෝ රුණාම කොටසේ පටන් ගන්න කැමති සමහරු. එනිසා කායන පසනාව නිකම් බාලාංශ බන්තිය කෝකෝනේ නැහැ. රූප අපිට තේරෙනවා නාම වලින් පටන් ගන්නවා කියනවා. ඉතින් নানা ප්‍රකාර ක්‍රම වලට ගියාම මේ ආශ්වාසය කියන්නේ හට ගැනීම කියන්නේ ලෝකේ හට ගැනීම ආශ්වාසය ගෙවක් කිරීම කියන්නේ ලෝකේ ගෙවක් කිරීම කියන එකට වාද කරන්න ඉඩ තියෙනවා. අපි මේ වෙලාවේ ඒක වාද මුකේට නගන්න නෙමෙයි කියන්නේ කාටත් පොදුවේ දෙන උපදේශයක් විදියට වායෝ ධාතුව තමයි මේ හතරමා ධාතුන්ගේ මේ චංචල කම්පන පුම්බන හකුරන ගති පෙන්වන්නේ. ඒක හරිය අල්ලන්න ලේසි. ඒ නිසා මේ වායෝ පොට්ටබ්බ ධාතුව ආසස් ප්‍රසවාසයෙන් හෝ පිම්බි මැකිලින් වශයෙන් මතු වෙන්න හරිනවා. මතු කරගන්න හදනව නෙවෙයි. ඉඳගෙන පට්ටල වාඩි වෙලා මේ පණ තියෙන කයක සිදුවෙන ක්‍රියාවලිය දිහා බලනකොට තමනුත් කාය සාක්ෂි වෙයි මේ හුස්ම ගන්න එක තමයි මේ නිශ්ශබ්ද කයට ඇතුළට නැමිච්ච හිතට පේන්නේ. නැත්තම් බිම්බි මැකිලිම තමයි. ඔන්න මේක අරගෙන ඒකේ හිත ආනපානේ හිත මූණට මූණ දාලා තියාගෙන ඉන්නවා කියන එක අපිටම සමතේ කියන. නැත්තම් චිත්ත විසුද්ධිය කියලා. හිත පිරිසිදුව මගේ ජීවිතය කරන වැදගත්ම දේ, උත්තරම දේ තමයි මේ සංසිද්ධව සිද්ධ වෙන ඉබේ සිද්ධ වෙන්නේ මේ හුස්මට මොන දාගෙන මේ ආශ්වාස මේ ප්‍රශ්වාසය කියලා. කොහොම ටික වේලාවක් ඉන්නකොට ප්‍රඥාක කීපයකින් Tamanට පුළුවන් වෙනවා ආශ්වාස ප්‍රශ්වාස රැලි කීපයක් අඛණ්ඩ සතියේ අඛණ්ඩ සමාධියකින් අල්ලගෙන ඉන්න. ඒක ලොකු ජයග්‍රහණයක්. අපි ඒක ගැන ටිකක් සාකච්ඡා කරා. පෙරේද සාකච්ඡා කරා. මෙහෙම ඉන්නකොට ආනපන දැපරි තමා ගත්තයි කියලා හිතමු. ආණ්ඩු මට්ටු කරගත්තයි කියලා හිතමු. කීකරු කරගත්තයි කියලා හිතමු. මූණ මුණ දාගත්තයි කියලා හිතමු. අන්න ඒ වෙලාවේදී මේ යෝගාවචරයට යම් ආකාරයක නාස්තික දිට්ඨියක් තියෙනවනම් මේ ලෝකේ මරණයෙන් පස්සේ ඔක්කොම ඉවරයි. ඔය හොඳ නරක වැඩක් නැත්තේ නෑ. සාධාරණ සාධන කමන්නේ. කොයි තාලෙන් හරි ගමන කීයක් හරි හම්බ කරගෙන කණ එකයි කරන්න තියෙන්නේ කියලා. කරුණා සීතල හදයන් වෙනකොට මරාණ කාපන කාගෙන හැදියන් කියන ගාතවද්දක එකතු කරනවා තමයි. කරුණා සීත රාජ්‍යයක් පැත්තක දිවිච්චාවේ මරාණ කාංගල ගමන හැදුන කමක් නැහැ. ඒකෝට නාස්තික දිට්ඨියට වැටෙනවා. අන්නේම නාස්තික දිට්ඨිය අපේ කොටසක් උච්චර කෙරුවොත් හැම කෙනෙක්ගේම මානසික යෝග තියෙනවා. ආනේම මානව ඒ නාස්තික දුක්ඛයක් යම් කිසි කෙනෙකුට තියෙනවා නම් ඒ කෙනාට මේ කොහේවත් නැති තැනක මේ ආස්වාදයක් පටන් ගන්න හැටි කිසිම වාතකන දිනුවක් නැතුව ඉඳලා මේ සුළුසුමක් පටන් ගන්නවා වගේ සුනාමියක් පටන් ගන්නවා වගේ ටොනඩෝයක් පටන් ගන්නවා වගේ කැතරීනා එක පටන් ගන්නවා වගේ මේ ආනාපාන ආස්වාදය පටන් ගන්න හැටි දැක් ගන්න පුළුවන් නම් කොච්චර සියුම් කරන්න ඕනද කියලා කියනනම් ඒ වෙලාවට සතිය මම අයින් වෙන්න වෙනවා මේක සම්පූර්ණ ස්වභාව සිද්ධියක් බව තේරෙන්න වෙනවා. පටන් අර ගන්න පුළුවන්. ඇත්තටම ආනාපානී ආස්වාසිය අපිට ගාලා ඇදලා ගන්න පුළුවන්. නමුත් ඒක ආශ ආයාසයෙන් කරන එක නතර කරලා ස්වයං සිද්ධව සිද්ධ වෙන ආශ්වාසයේ අන්තිම සියුම්ම තනින් පටන් ගන්න හැන්ට යන්න නම් ඒක සම්පූර්ණ මගේ චේතනාවලින් මගේ මෙහෙයුමෙන් අදිෂ්ඨාන වලින් ඔක්කොගෙම අයින් වෙලා සුබන් ස්වභාවක වෙන්න වෙන්න වෙන්න. ඒකට ගොඩාක් ආනපන වෙන්න ආශාස වෙන්න ඇරලා ඇරලා ඇරලා තමන්ගේ හට ගන්නා මුලට මේ අප්‍රමාදයේ මේ සතිය යෙදවීම සීලය නැති සමාධිය නැති මේ උපදේශ නැති කෙනාට හිතා ගන්නවත් බැරි වෙන්නේ ඉඳී තියෙනවා. ඒක සාධාරණයි. නමුත් මෙතනදී උනත් මේ අප්‍රමාදයේ කියන වචනයේ සෑහෙන අර්ථයක් පිළිවෙනවා. අපි නොපුහුණු මනසෙන් දකින්නේ ගොරෝසු වෙච්ච ආස්වාසිය විතරයි. අපි දකින්නේ පමා වෙලා අප්‍රමාද වෙනවා කියලා කියන්නේ ඉච්ඡර ගොරෝසු වෙන්නේ ඉස්සර වෙලා ආශාසයේ පෙළ ගැහෙනකොටම හැඩ ගැහෙනකොටම එනකොටම බලන්න පුරුදු වුණොත් යමක් නැති තැනකින් ඔන්න ආශාසයක් පටන් ගන්න හැටි. මෙන්න මේක බලනවා නම් ਸਰවචනසේ සාතික් කරනවා මේ නාස්තික දෘෂ්ටිය නැති වෙලා ඒ හේතු කරනු ආවොත් මේ හුස්මක් හට ගන්න පුළුවන්. මේ දැන් මේ දවස්වල ඔය තියෙන විද්‍යානුකූල දියුණුවයි කියන නව තාක්ෂණයේ ගණන් ශාස්ත්‍රයක් තියෙනවා මේ කැවටික් තියරි එක කියලා. ඒක තාම සිංහල වචනයක් මම හිතලා දාලා තියෙනවාද කියලා ෆ්‍රැක්ෂන් කතාවක්. මේ ලෝකේ පුදුමාකාර හැම දෙයකම સિદ્ધාන්තයකට බහලා බලනකොට ආරයක් තියෙනවා. බුදුරජාණන් ශ්‍රී කිව්වේ ඍතු ගුණය කියලා. ඒ ඍතු ගුණය අනුව මේගොල්ලෝ ගණන් කරන ගණන් කරන යනකොට මේ ගවස් තීරය ගැන කියනකොට කියන්නේ ඇමරිකාවේ නැගෙනහිර වෙරළේ සමනලයේ තටු ගහන කොට ඇති වෙන වාකම්පණය නිසා බටහිර වෙරළේ සුනාමියක් ඇති වෙන්න ඉඩ තිබේ. සුලිසුලඟක් ඇති වෙන්න ඉඩ තිබේ. ඔන්න ඕකට කියනවා ඒක අවස්ථීරිය කියලා. මේ සමනලයේ තටු ගහන මට්ටමකින් නැගෙනහිර වෙරළේ තටු ගහනකොට දකුණු බටහිර වෙරළේ සුලඟක් ඇති වෙන්න පුළුවන්. ඉස්සර කිව්වේ මේවා গুপ্ত දේවල් කියලා. ඉස්සර කිව්වේ එහෙම කොහොමද වෙන්නේ මේකට මේ නිව්ටන්ගේ තියරි එකට මේකට ගැලපෙන්නේ නැහැ අයින්ස්ටයින්ගේ තියරි එකට ගැලපෙන්නේ නැහැ කියලා දැන් බලන්න බලන්න යනකොට මේ වගේ තාමත් සියුම් දෙයකින් අරගේ මහා විනාශයක් වෙන්න ඉඩ තියෙනවා ඒ වාගේම එකක් තමයි මේ කොටවක්වත් නැති කොච්ච තනකින් මේ ආශ්වාසය පටන් අරගෙන ආස්පුඩු පුරවාගෙන බුම්බාගෙන යනවා මේ යෝගාවචරය කරන්නේ ඒ ගොරෝසු ආනාපානෙ කීකරු කරගෙන එන්නේ එන්නේ එන්නේ අප්‍රමාද වෙලා හුස්ම හැදෙන තැනටම ගිහිල්ලා බලලා කොහෙන්ද මේක එන්නේ කියලා බැලුවොත් එයාට ඒ ආත්ම දෘෂ්ටි මේ නාස්තික දෘෂ්ටියේ භෞතික වාදයක් නැහැ ඒ කර්මානුරූපයක හැදෙන්න ඕන නම් හදන්න පුළුවන් ඒකේ කිසිම গুপ্ত බලයක් නැහැ ඒක නිරීක්ෂණය කළ හැකියි මෙන්න මේ විදිහට හුස්ම ආශ්වාසය ගන්න ආශ්වාසයේ මැද දකින්නක තමයි යෝගාවචරය සමත අවස්ථාවේදී කරන්නේ. ගොරෝසු වෙච්ච ආනාපානේ ආශ්වාසයේ පිටකොන්ද අද ගන්න. දැන් මුලට මුලට යනවා. මෙන්න මේක පුරුදු වෙච්ච යෝගාවචරයට දැන් මුලත් මැදත් දෙක දැක ගන්න පුළුවන්. වෙන විදිහකට කියනවා නම් මැද දැක දැක විතු යෝගාවචරයාගේ සූක්ෂම භාවය නිසා සතියේ ප්‍රණීත භාවය නිසා මුල දැක ගැනීමට මෙහෙවනවා ඒක කළ යුත්තක්. ඒක ਸਰවචනාංශ විසින් අපට දෙන ප්‍රතිපදාව. ਸਰවචනාංශ අපට දෙන උපදේශයක්. ඊට පස්සේ අවසර දෙනවනම් ওই මජ්ජේ සූත්‍රය ඒක සඳහන් වෙන්නේ සුත්ත නිපාත ඒකෙදි කියලා කියනවා ආශ්වාස ප්‍රශ්වාසය ගත්තොත් මැදත් මුලත් දෙක තමයි අන්ත දෙක කියලා. මිනිසෙකුට යන්න පුළුවන් සාමාන්‍ය තර්කමනසින් තර්කමනසින් යන්නේ මැදට විතරයි නමුත් ਸਰවචනංශේ කියපු නිසා උත්සාහ කළොත් මුලත් සමග මැද දැක ගන්න ඉතාමත්ම කුශාග්‍ර බුද්ධිමත් කෙනෙකුට පුළුවන්. හොඳට භාවනා කරන කෙනෙකුට පුළුවන්. නමුත් මේ දෙක දැක්කට නිවන් දකින්න බෑ කියලා කියනවා. මේ දෙක දැක්කට සම්මාදිට්ඨිය පහළ වෙලත් නැහැ, මධ්‍යම ප්‍රතිපදා පහළ වෙලත් නැහැ. මේ විදිහට ඉතාමත්ම සූක්ෂමව හට ගන්නා වූ ආස්වාසිය දැක ගැනීමට මෙහෙවන හිත ඒ ඊටාත්ම සමනල තට්ටක් ගන්නකොට ඇති වෙන හොලන් රැල්ලක් වගේ පටන් අරගෙන සුළුසුලකක් බවට පත් වෙන්නා වූ මේ ආස්වාසේ මැද දැක්කොත් සරුවචනාංශයේ සහතික කරනවා ඒ හිත කවදා හෝ දවසක නොබෝ කලකින් මේ ගොරෝසු වෙච්ච හුස්ම ගෙවන් වෙන හැටි දකින්න ඉඩ තියෙනවා කියන මුල මැද දැකලා මැල මැද හුරු කරගෙන කීකරු කරගෙන ආණ්ඩු මට්ටු කරන මේ චල් කරගෙන මුල දක්නා දැනට මෙහෙවීම දන්නවනම් යෝගාවචරයට දවසක පුළුවන් වෙයි මේ විදිහට ලාවට පටන් ගන්න නාස්පුඩු පුරවාගෙන ගිහිලා ගොරෝසු වෙන ආශ්වාසයේ ගෙවන් වෙන හැටි දකින්ද මෙන්න මේ ගෙවන් වෙන තැන තමයි අන්තිම ප්‍රතිපදාව වෙන්නේ මේක තමයි දෘෂ්ටිය පිරිසුදු කරන තැන ප්‍රශ්වාසයත් ලාවට පටන් ගන්න හොඳ නාස්පුඩු පුරවාගෙන ගෙවන් වෙන තැන එතකොට යම් වෙලාවක යෝගාවචරය මේ පටන් ගන්න මැද අග දැකීමද කියනවා මුල මැද අග දක්වනවා කියන්නේ. මේක සරුවචනාසික වචනෙන් කියනවා සබ්බකාය පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පරිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති කියනවා ආස්වාස් ප්‍රසවාස මුලුල්ලම දකිනවා. සම්පූර්ණ පෙරහැරම දකිනවා. මේක තමයි සතියේ විශිෂ්ටත්වය. නැත්නම් සතියට යන බලන් අවසාන සූක්ෂම තැන මෙතන. ඉතින් යෝගාවචරය මේ විදිහට කොතනකින් හරි කමන්නේ අල්ලගෙන විශේෂයෙන්ම ගොරෝසු වෙච්ච තැනින් අල්ලගෙන මුලට බල බල බල බල යනවා. එතකොට මේ යෝගාවචරයට හම්බ වෙන අතිරේක ලාභයක් විදිහට අග දැක ගන්න හම්බ වෙනවා. මෙන්න මේ මැද දැකලා මුලයි මැදයි දැකලා මුල මැද අග දැකීමේදී දැකීම කියන මේක ඉතාමත්ම වැදගත් මේ විපස්සනා සම්මාදිට්ඨිය සඳහා. මේ නිසා පසු කාලින ආචාර්යවරු පෙන්ලා දුන්නා අරමුණේ මැද පමණක් දකින්න අවස්ථාව. ගොරෝසු වෙච්ච ප්‍රස්වාසය සහ ගොරෝසු වෙච්ච ආස්වාසය දකින්න අවස්ථාව නාම රූප පරිච්ඡේද ඥානයේ වශයෙන්ුත් මුලත් සමග ආස්වාසයේ මුලත් සමග ප්‍රස්වාසයේ දැකීම පච්චේ පරිකා ඥානයේ වශයෙන්ුත් මුල මැද අග කියන තුනම දැකීම සම්මසන ඥාන වශයෙන්. මේ තුනම කියනවා විපස්සනාට පිවිසුම් මාර්ගයක් කියලා. තාම විපස්සනාට පටන් අරන් නැහැ. මේක තමයි දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ. Taman හුස්මක කවදාකවත් නොදැක්ක පැත්තකට හුස්ම පිළිබඳ පූර්ණ විග්‍රහයක් කරනවා. ඒක නිසා යම් වෙලාවක Tamanට එනේන හුස්ම අල්ලගන්න පුළුවන් කියන විශ්වාසය ඇති වෙනකොට නාම රූප පරිච්ඡේද ඥාණයට අවශ්‍ය පහසුකම් ටික තියෙනවා. ඒක තහවුරු කිරීම සඳහා යෝගාවචරද කියනවා ආස්වාසිත මේකයි ප්‍රස්වාසික නෙවෙයි. මේ ප්‍රස්වාස මේක ආස්වාසිය නෙවෙයි කියලා හොඳට වෙන් කළ දකින්න කියනවා. ඒකට ආස්වාද ප්‍රසවාස දෙකේ කියන්නේ වායෝ කොටබ්බ ධාතුව රූප කොටාසේ මේ ආස්වාස වේලාවේදී මේක ආස්වාසේ බව දැනීම සහ මේක ප්‍රස්වාසේ නෙවෙයි කියලා දැනීම නාම කොටාසේ ප්‍රස්වාස වේලාවේදී මේක ප්‍රස්වාසේ බව දැනීම සහ මේක ආස්වාසේ නෙවෙයි කියලා දැනීම නාම කොටාසේ මේක සත්‍යයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හේතු ඉලක්ක නෙවෙයි ප්‍රස්වාසේමයි කිය. එතකොට මේ නාම රූප පරිච්ඡේද ඥාණයට යනකොට යෝගාවචරය හුදු ආනපනදියා බලන ඉන්නවා විතරක් නෙවෙයි කැඳේ ගල බේරුවා වගේ මේ ආස්වාසිය මම ආස්වාසිය බව දන්න මෙන්න ආස්වාසිය පෞද්ගලික ලක්ෂණ මෙන්න අත්‍යන්ත ලක්ෂණ මෙන්න සලක්ෂණ මෙන්න පච්චත්ත ලක්ෂණ කියලා හොඳට වෙන් කරලා කියන්න පුළුවන් තරම් විශේෂ භාවයක් එනවා ප්‍රසවාසයෙන් උඩ දන්න මේ වේද ඉවරයි ආස්වාසිය සම්පූර්ණයෙන්ම ගිහිල්ලා ඉවරයි ප්‍රසවාසය දැන් ඉන්නේ මේ ප්‍රසවාසය ආස්වාසිය නෙවෙයි මෙන්න ඒකේ පෞද්ගලික ලක්ෂණ කියලා මේ දෙක වෙන් කරන්න පුළුවන්කම දැන් භාවනා ජීවිතේ විතරක් නෙමෙයි මම කියන ඕනම මිනිස්සෙගේ මුළු භාෂාවම මුළු ජීවිතේ ව්‍යාකරණයම දකින්න දෙයක් තව කෙනෙකුට කීමේදී කියන sannivedanaya සංඥාව පිළිබඳ වැදගත්ම සම්දිස්ථානය. අපි යන්නේ කොයිද මල්ලේ බෝල් කතාවල් තමයි කතා කරන්නේ. දැකපු දේ දැකපු හැටියට කියන්න පුළුවන් නම් බුදු වෙන්න පුළුවන්. ඒක ආර්යයන් වහන්සේ නමකට විතරයි පුළුවන්. ආදී ව්‍යවહાරේ විතරයි දැකපු දේ කවදාවත් අතිශෝක්තියට දාන්නෙත් නැතුව අව탁සේව කරන්නෙත් නැතුව ඇති හැටියට කියන්න පුළුවන්. මේක දෙතවරකින් බඩ එකක් දකින්න බෑ. අපේ හිත නන්නත්තරයි. රාගය නිසා, ద్వේෂය නිසා, මෝහය නිසා දකින්නේ. අපිට මේ රාග, ద్వේෂ, මෝහ උපක්‍රමයෙන් අයින් කළා දැක්ක මේ දේ තව කෙනෙකුට නිර්වුල්ව කීම අතිශ්‍රේෂ්ඨ ලක්ෂණයක් බව දන්නේ නැති නිසා හිතන අනික් කෙනාට තේරෙයි කියලා. තේරෙන්න ඕන එක නෙවෙයි වැඩේ අනික් කෙනාට හේතු වෙන්නේ කියන්න පුළුවන් වෙනවා ආශාසෙලාදී මම ආශාසෙ කියලා මෙනෙහි කරා නැත්නම් දැනගත්තා මෙන්න ආශාසෙ ලක්ෂණ. ප්‍රසාසෙලාදී මම ප්‍රසාසෙ කියලා මෙනෙහි කරා නැත්නම් දැනගත්තා මෙන්න ප්‍රසාසෙ ලක්ෂණ කියලා මේ දේ කියන්න පුළුවන් නම් ඒ යෝගාචර පැහැදිලි සුද්ධ විපස්සනා කරන මිනිස්සේ නාම රූප පරිච්ඡේද ඥානට අවශ්‍ය ඔක්කොම සුදුසුකම් ටික තියෙනවා. මේ විදිහට ආස්වාදේ ප්‍රස්වාසයේ එනකොට මේ ආස්වාසේ ප්‍රස්වාසයේ නෙවෙයි ශබ්දයක් මේ වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි කියලා සාංශුද්ධෙන් අහුලන්න පුළුවන් නම් ප්‍රස්වාසයෙන්කොට ඒක සාංශුද්ධෙන් අහුලන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට ලේසියෙන් අල්ලා ගන්න පුළුවන් මේක ශබ්දයක් මේක ආස්වාසෙත් නෙවෙයි ප්‍රස්වාසෙත් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක නෙවෙයි ශබ්දයක් කියලා ඔය විදිහටම තමයි ඒකත් අල්ලන්නේ තව වෙලාවකට මේක හිතවිල්ලක්. මේක ආශාසනේ ප්‍රසාරනේ සද්දකුත් මේ වේදනනේ හිතවිල්ලක් කියලා. ඉතින් ඒ විදිහට බලනකොට හිතවිල්ලෙන් උපදින කුසලය, දක්ෂතාවය, ආශාසෙන් උපදින දක්ෂතාවය, ප්‍රසාසෙන් උපදින දක්ෂතාවය, සද්දකෙන් උපදින දක්ෂතාවය, හිතවිල්ලකින් උපදින වේදනාවකින් උපදින දක්ෂතාවයට කිසිම වෙනසක් නාම රූප පරිච්ඡේද ඥාණයට නැහැ. නමුත් කවුද මේවා සමානව සලකන්නේ? හැම කෙනාම හිතනවා නෑ නෑ භාවනා කරන සද්ද එන්න එපා. වේදනায়න්න හොඳ නැහැ. ශබ්ද වේචීවිලෙන්න හොඳ නැහැ. ආශ්වාස වේලාදී ආශ්වාස විතරක්ම තියෙනවා කියලා. එහෙම එකක් මේ ලෝකේ නැහැ. මේක හරියට ඇහිඳිල්ලේ තියෙන. මේක වෙන්කොල්ල අහිඳිනවනම් ඒකට අපේ කටුකුරුදේ ස්වාමීන් වහන්සේ දීපු නිදර්ශනය තමයි සද්දන්ත කුලයේ ඇති ඉදුරු කොටක තිබිලා ඉදිකට්ටක් ගන්නවා. මොණ්ඩේ යොදලා ඇතට ඇහැ පුංචි ඉදිකට යොදන්න තරම් හොඳේ බෑ අල්ලන්න පුංචි දේවල් අල්ලන්න බෑ නමුත් ඉදිකට ගන්නවා ගන්නවා නම් ඒක ආශ්චර්යයක් මේකට තව හොඳ ලස්සන කතාවක් කිව්වා බුරුමි ස්වාමීන් වහන්සේ ඒකත් අපිට හිත නිකන් තීව්‍ර කරවන සුළුයි ටෙලිවිෂන් එකේ ප්‍රෝග්‍රෑම් එකක් නැතුව තීත්තරන වෙලාවදී ආ පොඩ්ඩක් බලන්න දැන් අලුත්ම ටෙලිවිෂන් වල ඒක නෑ පරණ මොඩල් වල කියනවා ප්‍රෝග්‍රෑම් එක නැතුව තීත්තර වෙනවා එතකොට බලන්න කියනවා කවදාකවත් තිඩ් එකක් අතර ගැටුමක් තියෙනවා කියලා. ලක්ෂ කෝටි ගාණක් තිත් සාමාන්‍ය වෙන්නේ එක වර්ගාංගලක් ඇතුළත 64ක් වැටෙනවා. ඒ විදිහට තමයි මේක හදලා දෙන්නේ. නමුත් අඟල් 32 22 අර ඉතිරේක බලහින්ද ඒ ඉතිත්තට නැති. කවදාකවත් බලන්න මෙච්චර ළඟ ඇසුරක් පැවැත්වුවට මේ තිත් දෙකක් ගැටෙනවද කියලා කවදාකවත් නැහැ. නිසා ආස්වාසත් එක්ක කවදාක සද්දයක් ගැටෙන්නෙත් නැහැ, වේදනාවක් ගැටෙන්නෙත් නැහැ, හිතවිල්ලක් ගැටෙන්නෙත් නැහැ. ආස්වාසය වෙන් කරලා වෙනමම පහළ වෙන සංස්කාරයක්. ඒකට වෙනම උපාදයක් තියෙනවා, වෙනම භංගයක් තියෙනවා, වෙනම විපරිණාමයක් තියෙනවා. ප්‍රසවාසයත් ඊහා සමානම වෙනස් වූ එකම තිරේ එන්න පුළුවන්. නමුත් සම්පූර්ණ වෙනම සංස්කාරයක්. ඒකට වෙනම උපාදයක් තියෙනවා, වෙනම භංගයක් තියෙනවා, වෙනම විපරිණාමයක් තියෙනවා. ඒ අතරමැද ඉන්න සද්දෙටත් වෙනම උපාදයක් තියෙනවා, වෙනම භංගයක් තියෙනවා, වෙනම විපරිණාමයක් තියෙනවා. ඉතින් අපි යනකොට යන්නේ අනේ සද්ද එපා. වේදනා එපා. හිතවිලි එපා. ඉතින් කවදාද අපට විපස්සකෙක් වෙන්න පුළුවන්. අපි යන්නේම පූර්ව නිගමන රාශියක් ඇතුළු. මේ හිතවිලි එනකොටම මුන්නරක් කරගන්න. ශබ්ද ඇහෙනකොටම මුන්නරක් කරගන්න. මං ගිය ආනාපානේ බලන්න ඒක දැක්කේ නැහැ කියලා. මේක අන්තිමට මතක තියාගන්න මේ ආනාපානේ කියන්නේ අනෙක් දේවල් වලට යෑමට පිවිසුම් මාර්ගයක් විතරයි. ඒක පිළිහිදු අල්ලගත්තා නම් එක තැනකදී හිතට ඒක පෙන්නකොට පෙන්නකොට ඒ ක්‍රමයටම හිත එක එකක් වෙන් කරගෙන යනවා. එක එකක් වෙන් කරලා අනුගතතර පස්සේ සාධ්‍යයක් ඇතුළවත් වේදනාවක් ඇතුළවත් හිතවිල්ලක් ඇතුළවත් ආශ්වාසය ඇතුළවත් ප්‍රශ්වාසය ඇතුළවත් පිම්බීම දැක්කා, හැකිලිම දැක්කා, වම දැක්කා, දකුණු දැක්කා. ඒ ඔක්කොටම සමාන ධර්මමේ වටිනාකමක් තියෙනවා. නමුත් ਸਰවඥාන්සේ කියනවා ਸਰවඥාන්සේ මේ සූත්‍රයේ හොඳටම මතු කරලා පෙන්නනවා කිසිම කෙනෙක් මේ වගේ පැහැදිලි මනසකින් නෙවෙයි භවනාට වහින්නේ උපයෝපාදානාපි නිවේෂා වේ උපය උපාදානාපි නිවේෂ විනිබන්ධෝකෝ කච්ඡායන ලෝකෝ යේ බුයේන යනකොටම යන්නේ උපයන් උපාදානයන් අදිඨානයන් සහ අබිනිවේෂයන් සහිතවමයි හිත කෙලෙසිලාමයි යන්නේ. ඒ නිසා හිත වර්ණ ගැන්විලාම යන්නේ ඔතෙන් යනකොට වර්ණ ගැන්විලාමයි පේ. ඒ නිසා සිද්ධියට ස්වභාව සිද්ධිය වෙන්නදලා මේක දිහා පූර්ණිකමන නැතුව තේරුම් බේරුම් නැතුව හුදු සතියේ බලන ඉන්නවනම් සත්‍ය අහන කොටත් ඇති වෙන සත්‍ය සවට්ටානේ වේදනාවක් දැනනකොට සතිපට්ඨානයි ආනාපාන දැනන සතිපට්ඨානයි බොහෝම සමානයි. මේ විදිහට ආශ්වාසයේ මුල දැකලා මුල දැක ගන්නා තරමට ආශ්වාසය බල බල එනකොට සත්‍යයක් වෙනවා වේදනාවක් වෙනවා කොයි එකටත් මේකමයි කරන්නේ. නමුත් අපි ආශ්වාසයේ කියන ප්‍රශ්වාසයේ කියන අරමුණ දිගේ විස්තර කරලා යනකොට ඒ එන හුස්ම රැල්ල නොපෙනී වෙන එකට බාධා වෙනකොට අපේ හිත නරක වෙනවා නම් මේක උපාදාන කරනවා නම් ආනාපාන විතරක්ම පේන්නලු වෙන මොකක්වත් තියෙන්න බෑ කියලා. උපේති කියලා කියනකට ලඟන උපාදාන කරන එක අල්ලා ගන්නවා. අදිඨාන කරනවා මට ආනාපාන විතරක් තියෙන වෙන මොනක්වත් බෑ කියලා. අභිනිවේෂය කරනවා ආනාපාන බැස ගන්නවා, ගෙව දිනවා, රිංග ගන්න හදනවා. ඒක කරන්න කරන්න වෙන්නේ වේදනාව එනකොට දුක් වෙනවා. ශබ්ද ඇහෙනකොට කනගාටු වෙනවා. හිතවිලි එනකොට පශ්චාත්තාප වෙනවා. නමුත් මේ උපේ උපාදාන අදිඨාන අභිනිවේද පැත්තක තියලා එන ඕනේ මල දානයක් වෙච්චාවයි. මට තියෙන්නේ ඇති හැටිය දකින්න එකයි. යථාභූත ඥානය ඇති කරගන්න එකයි. මේකට සම්මා දර්ශන කියලා කියනවා. සම්මා දිට්ඨිය කියන්නේ තෝකටම තමයි. යථාභූත ඥාන දර්ශනය කියලා කියනවා. ඉතින් මේතනදී පවා යෝගාවචරය මේ උපේක්ෂාව පිළිබඳව නොසැලෙන මනසක් පිළිබඳව ලෝකයේ සංසිද්ධිය දිහා බලන එක විතරයි යෝගාවචරය තියෙන එක අර්ථකතනේ නැහැ. යෝගාචරය අයිති දෙන්නේ නෙවෙයි. මේක පිළිබඳව විනිශ්චය කිරීම යෝගාවචරයට අයිති දැන විනිශ්චයෙන් තමයි අනාගන්නේ. විනිශ්චයෙන් තමයි වස දාගන්නේ. ඒකෙන් තමයි අවුල් කරගන්නේ. නමුත් අපි නොදන්නා තාක් සංසාරේ කරගෙන ආවේ මොකද? දකින්නකොටම විනිශ්චය දෙන්න හදනවා. මේක තමයි නොදියුණු මානසික ලක්ෂණ. කට ඉස්සර කරන්න හදනවා. මොනම දෙයක්වත් දැකලා දැකපමණින් නැත කරන්න දන්නේ. මොනම දෙයක්වත් අහලා අහපමණින් නැත කරන්න දන්නේ. මොනම දෙයක්වත් විදලා විද ප්‍රමණය නැත කරන්න දන්නේ. මොනම දෙයක්වත් හිතලා හිත ප්‍රමණය නැත කරන්න දන්නේ. ඒකට මේ මගේ අර්ථය, මගේ අදහස, මගේ මතිය, මගේ මනාපය ඉදිරිපත් කරන එක තමයි මේ මධ්‍යම ප්‍රතිපදා හෝ සම්මාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය අතර වෙනස. ඒ නිසා සරුවත් ආනන්දසේ මේ හටගන්ම පෙන්නලා හටගන්ම දකිනවා නම් උච්ඡේද දිට්ඨියට ඉඳ නැති බවත්, ගෙවන් වෙන තැන, වැය වෙන හැටි, ක්ෂය වෙන හැටි දකිනවා නම් සාසත දිට්ඨිය දෙන්නේ නැති බවත් නමුත් මේක මනුස්සයර දැක ගන්න බැරි මනුස්සයා තෝරනවා අපි ඇත්තටම ආනාපානෙ බලනවා කියලා පටන් අරගත්තට එතන තේරිලා තමයි නමුත් මේක තෝරලා ඒකේ මුලැමැදාක බලලා ඒ හරහා සාධ්‍යක මුලැමැදාක හිතවිල්ලක මුලැමැදාක වේදනාවක හිතවිල්ල බැලීමට හිත පුහුණු කරනවා මිසක් ආනාපාන කරන වෙලාවදී මම තීරම නතර වෙන්න ඕන කියන කතාවක් ඒ සතිපට්ඨාන කියවෙන්නේ නැහැ විපස්සනාව කියෙන්නේ නැහැ. මේ නිසා ඒ අනික් කරගුණ එනකොට මුල් නරක කරගන්න එකත් ආනාපාන එනකොට සතුරු සමාදාන වෙන එකත් යෝගාවචරයේ කෙලෙසයක්. යෝගාවචරයේ තියෙන ඇබ්බැහියක්. යෝගාවචරයේ තියෙන ගෙට කෙවදිල්ලක්. යෝගාවචරයේ තියෙන අදිෂ්ඨානයක්. යෝගාවචරයේ උපාදානයක්. මේක හොඳට තේිනවා කමඨාන් සුද්ධ කරනකොට. කමඨාන් සුද්ධ කරනකොට කවදාක් සතුටු මනසකින් නෙවෙයි හිතවිල්ල ගැන කතා කරන්නේ. කවදාකවත් සතර මනසකින් නෙවෙයි සත්‍යයක් ඇහෙනවා කියලා කියන්නේ. කවදාකවත් මධ්‍යස්ථ මනසකින්වත් නෙවෙයි හිත වේදනාවක් ගැන කතා කරව දකින්නෙම නැද්දකින් නොපත්තන් නදෝම කියන තමයි භාවනා කරන්නේ. කතා කරනකොට මූණ දිහා බලනකොට පැංගිරි විහිසිලා තියෙන මූණට. මේ තරම්ම උපයෝපාදාන අධිඨාන අභිනිවේෂ මේ පටන් ගන්නකොටම ලහ ගන්නකොටම තියෙනවා. හැබැයි මේ බණ අහනකොට මොකද්දෝ පණිවිඩයක් හම්බ වෙනවා. පුළුවන් ද දැන් මෙතෙක් කල නම් අපි එහෙම හිතාන ගියා. ඒකාව දවසේ භාවනා කරනකොට එන ඕනේ දානයක් ආපදාවයි. පටන් ගන්න වෙලාවේදී පුළුවන් තරම් ආනාපාන මුලමඳාක බලනවා. ඒ මුලමඳාක බැලීමේ කලාව ශබ්දයටත් පුළුවන් වෙලාවක දානවා. වේදනාවටත් පුළුවන් වෙලාවක දානවා. හිතවිල්ලටත් පුළුවන් වෙලාවේ දාන්න නම් ඒ ශබ්දට නොදකින්න පතන් කියලා කරන්න බෑ. වේදනාවට නොදකින්න ඔබතන් කියලා ගත්තා. හිතවිල්ලට නොදකින්න ඔබතන් කියලාත් බෑ. විශේෂ දෙන්න ධක්මන නම් කොහොමඩක්ක කරන්න හම්බ වෙන්නේ මෙව්වා නැතුව. ඒ වගේම gedara dure වැඩ කරනකොට මේකක්වත් අපිට නැත කරන්න බෑ. අපිට පුළුවන් වෙන්න ඕනේ මේ ආනාපානින් අල්ලගෙන වායු පොට්ටබ්බ ධාතුවෙන් අල්ලගෙන ඊට වඩා සංකීර්ණ තැන් වලට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් හැම දෙයකම මුලැමැදාක දකින්න හොඳට මතක තියාගන්න හැම වස්තුවක් කෙරෙම සමසිත ඉන්න ඕනේ. එතකොට ඉන්ද්‍රිය ධර්ම ටික සමරස වෙන්නත් ඕනේ. මේ දෙක එකතු වෙච්ච වෙලාවේ තමයි ඉදිරිපත් වෙන ඕනෑම අරමුණක් කරා නිවන් දකින්න පුළුවන්කම ඕනේ අරමුණක් හේතුවක් ඇතුව නැතුව ඉන්නේ. කවදාකවත් අහඹයක් නැහැ ලෝකේ. ඒවත් තේරිල්ලෙන් තමයි අපි මේ වැඩේ පශ්චාත්තාවයකට හේතු කරගන්නේ. ශ්‍රද්ධාව නැති කරගන්න හේතු කරගන්න. එහෙම නැත්නම් විශ්වාසය නැති කරගන්න හේතු කරගන්න. ඒ නිසා සම්මිච්ච මේ දිට්ඨි විසුද්ධියට යන්නේ නැතුව කාංකා විතරන විසුද්ධියට යන්න බෑ. මම මේ කතා කරන්නේ මේ සත්ත්ව විසුද්ධි ක්‍රමයේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, දිෂ්ටිය. තමන් බලන ලෝකයේ දිහා බලනකොට මේ ටෙලිවිෂන් ස්ක්‍රීන් එක දිහා බලනකොට හැම තිතක්ම සමානයි. ඒ වාගේ හොඳට පට්ටලෝ වාඩි වෙලා තමන්ගේ තිරේට වැටෙන්න හරිනවා සද්දත් ආපුදාව වේදනත් ආව ඒචිවිලිත් ආවද ආශාසයත් වේවා ආශාසත් වේවා පිම්බීම හැකිලිම බලනකනත් ඒක වේවා මොකක්ද එන්නේ කියන එකට මේ සමසිතින් බලන්න බැරි වෙන කතාව තමයි සර්වඥාන්සේ මෙතන කියන්නේ උපය උපාදාන අදිඨානාබිනිවේද විනිබන්දෝකෝ කච්ඡායන ලෝකෝ යේබුයේ කච්ඡායන මේ ලෝකේ කිසිම කෙනෙකුට දෙයක් දිහා හිස් බැල්මෙන් බලන්න දන්නේ එහෙම නැත්නම් පූර්ණ නිගමන වලින් තොර බැල්මකින් බලන්න දන්නේ නැහැ. නැත්නම් බැලීම බැලීම මට්ටමේ නැස කරන්න දන්නේ. ඇහිම ඇහිම මට්ටමේ නැස කරන්න දන්නේ නැහැ. ඉතින් ඒක නිසා බලනවට වැඩිය බලන දේවල් ගැන අර්ථකථන දෙන්න හදනවා. ඒක ඇටුවම් බහැපු රෝගයක්. ඉතින් මේක දන්නවනම් පංච උපාය උපාදාන වේදනාන් උපය උපාදාන අදිඨාන අබිනිවේෂ ඉව එනකොට න උපේති න උපාදීයති න අදිඨාති න අබිනිවේසේති න අත්තාන න අත්තානං මේති ඒ සද්දයක් ඇහෙනකොටම අයියෝ මගේ අහනපාන ගිලුණා කවුරු හරි මෙහෙම සද්දයක් කෙරුවා අනේ මේ මං අර සද්ද කරන්නේ නැති ඉන්න බැරිද මම මෙච්චර අමාරු වෙලා භාවනා කරන වෙලාවද කියලා අර ඒන සද්දෙට අපි එළඹ ඒක අල්ලාගෙන ඒකට බැහැගෙන ඒක පිළිබඳ මත ප්‍රකාශ කරන වෙලාවේදී මට බැරිද මේ ආනාපානයට වාංගු වෙලව සද්දේ නැහැ වුණා වාගේ නැත්තම් සද්දේ හරහා ආනාපානෙ බලලා මේකට යන්නෙත් නැහැ, ගෙවදින්නෙත් නැහැ, අදිෂ්ඨාන කරන්නෙත් නැහැ, ඒකේ নিমগ্ন වෙන්නෙත් නැතුව ඒක නිකන් ඇවිල්ලා පළච්චාවේ මම ආනපන ඉන්නවා කියලා ගත්තොත් මේ ශබ්දයේ තියෙන द्वේෂය ශබ්දයේ තියෙන නුරුස්නා ගතිය මේ ශබ්දයේ තියෙන නැදකින්න පතක් කියන ගතිය දැක ගන්න පුළුවන් වෙන අවස්ථාවක් ගැන හිතන්න පොඩ්ඩක් පුරුද්දට නම් තියෙන ශබ්ද නොආයුතුයි කියන්නේ වේදනා නොආයුතුයි නැත්නම් හිතවිලි නොආයිතු කියලා. නමුත් ආනාපානිය අපි වාංගු කරගෙන සද්ද හරහ ආනාපාන බලන. වේදනා හරහ ආනාපාන. හිතවිලි හරහ ආනාපාන බලනකොට නමුත් මේකේ කොනහන ගතියක් තියෙනවා මේ සද්ද ඇවිල්ලා කන පීරි ගන්න. වේදනාව ඇවිල්ලා වේදනාව වේදනාව ගැන කියනකොට කියන්නේ ව්‍යාග්‍රීව තිට්ඨති පරිතරජයන්ති කියලා සංස්කෘත ශ්ලෝකාරය කියනවා ව්‍යාග්‍ර දේශුවක් ගොරෝ ගොරෝ බලනවා හිතපම කඤ්ඤම් මරඤ්ඤම් කියන වගේ වේදනාව පොඩ්ඩක් ඈත් වුණාට මොකද බලාගෙන ඉන්නේ පැනලා කන්න ව්‍යාග්‍රීව තිට්ඨති පරිතරජයන්ති ඉතින් ඒක එනකොටම ව්‍යාග්‍ර දේශුවක් දැක්කා වගේ ඉතින් අපි කලබල වෙනවා විශේෂයෙන් මෙතන කතා කරන්නේ දුක් වේදනා ගැන ඒ වගේම හිතවිලි එනකොට නිකන් කටු ගම්බියක් දාලා ඇද්දා වගේ කනගාටු වෙනවා. ද්වේෂ ආනපන කරගන්න හම්බුන්නේ නැහැ කියලා පශ්චාත්තාපත් වෙනවා. නමුත් කවදාද මේ දෙකම දිහා බලලා ආනාපානෙට තියෙන ගෞරව නිසා කියලා කියන තැන මූල කර්මස්ථානේ දිහා අර වේදනාවත් එක්ක ගැටෙන්නේ නැතුව සද්දත් එක්ක ගැටෙන්නේ නැතුව යන්න පුළුවන් නම් එහෙනම් යෝගාවචර ආනාපාන වැඩි වෙලා ඉන්න පුළුවන් වෙයි. පළවෙනි වතාවට දවසක මේ වේදනාව අපව වේදනත් අරමුණක් කරගන්න පුළුවන් වෙයි සතිපට්ඨාන. ශබ්දකුත් අරමුණු කරගන්න පුළුවන්. වේද සිතිවිල්ලකුත් අරමුණු කරගන්න පුළුවන්. ආනෝය මට්ටමට යන්න ශබ්දක මුලමදාග දකින්න වෙනවා. වේදනාවක මුලමදාග දකින්න වෙනවා. හිතවිල්ලක මුලමදාග දකින්න වෙනවා. මේ හිතවිල්ලක ශබ්දක වේදනාවක මුලමදාග දැකීමට වඩා මුලින් කියාගත්ත මූල කර්මස්ථානයේ මුලමදාග දැකීම ලේසි බව බුදුහාමුදුරුවෝ අපට කියන එක හිතා ගන්න පුළුවන්. ඒ නිසා අපි ඉස්සෙල්ලා ඉස්සෙල්ලා වේදනා රද්ද ගැන එච්චර දඟලන්නේ නැතුව පුළුවන් තරම් බලනවා ලැබෙන අල්ලපනල්ලේ මුලමඳාක ආනාපානෙ බලන්න. බල්ල බල්ල බල්ල බල්ල සද්දක වේදනාවක හිතවිල්ලකත් මේ මුලමඳාක බලන්න පටන් අරගත්තොත් එතකොට මේ යෝගාවචරයට සද්දයක් ඇහෙනකොට ඇහෙන්නේ පීරි ගාන මට්ටමට ගොරෝසු වුණාට පස්සේ. සද්ද පටන් ගන්න දැන සාමාන්‍යයෙන් අහුවෙන්නේ නැහැ. හිතවිලිත් ඇවිල්ලා හිත අරමුණෙන් විසිකොල්ල දාන වෙලාවට තමයි අහුවෙන්නේ. එතන ඉරකන් හිතවිලි කොට නැගිච්ච ඇති අහුවෙන්නේ නැහැ. එන වේදනාවකුත් ඇවිල්ලා තමයි බාධා කරන තැනට එනකොට තමයි මේක අභියෝගයක් වඩටපත් වෙන කොහොමද මතුනේ කියලා අහුවෙන්නේ නැහැ. ඒකට යෝගාවචර මේක අභියෝගයට ගන්නද මම පමයි. මම අප්‍රමාද වෙන්නේ. හිතවිල්ල ගොරෝසු වෙනකන් ඉන්නේ නැතුව ආස්වාද ප්‍රසවාසයේ තියෙද්දිම කොනක හිතවිලි වලට එන්න තියෙන ඉඩක් ප්‍රභවයක් ඕනේ වෙලාවක තියෙනවා. ශබ්දයකට ගැක්සෙන්න පුළුවන් ප්‍රභවය ඕන වෙලාවක තියෙනවා. වේදනාවක් එන්න පුළුවන් ඕන වෙලාවක තියෙන නිසා ආනාපාන හොඳට මුලමඳක බලනකොට මේ ශබ්ද වේදනා හිතිරුල බීජ හැම අවස්ථාවෙම හැම කෙනාටම එක ගානට තියෙනවා. කොයි එක කොයි වෙලාවෙ ලෝසයිද කියන එක අපේ න්‍යාය පත්‍රයේ තියෙන කතාවක් නෙමෙයි. නමුත් එහෙව් බීජ රාශියක් අවස්ථාව ගන්න හදන වෙලාවේ තමන් ආනාපානෙම ওই කොච්චර කවුරු නැටුවත් මම ආනාපානෙ ඉන්නවා කියලා දැනගත්තොත් අරව ඒ තැන් වලම ගම්ස වෙන්න පටන් ගන්නවා. ලොප් වෙන්න පටන් ගන්නවා. හැලෙන්න පටන් ගන්නවා. මේක තමයි දක්ෂ යෝගාවචරය කරන වැඩේ. මේන්න මේ විදිහට භාවනාව ඉදිරිපත් කරගෙන යනවනම් යමක මුලැමැදාග දකින්න එක හැම වෙලාවෙම දැනගන්න ඕනේ ආනාපානෙන් ගත්ත පාඩම ඕන දෙයක් අපිට බාධා කරන්නේ මැද ගොරෝසු වුණාට පස්සේ. නමුත් ඒක මැද ගොරෝසු වුණාට පස්සේ වුණා දැනගත්තට පස්සේ ඒකට වෛර නොකර මේ භාවනාවට ආපු අභ්‍යාසයක් විදිහට දකින්නවනම් තාම අපි කියන්නේ නාම රූප පරිච්ඡේද ඥාන මට්ටමේ ඉන්නවා කියලා. යම් වෙලාවක මේ ශක්ති මේ වේදනාව මේ හිතවිලි හරි තානපාන වගේම මුල දක්නා තැනට කොහෙන්ද මේක එන්නේ කියලා බලන්න නම් මේකට නොදකින්න පතන් කතාවෙන් බෑ. එහෙම ගිහිල්ලා අපි හිතමු දවසක අපිට වේදනාවක් මතුවෙලා එන හැටි මුල දක් ගන්න පුළුවන් වුණා කියන්නේ. වේදනාවක් දකින්නවා. ඒ වේදනාව ගොඩ නැගීගෙන එන හැටි දකින්න. කොහොමද විනාඩි 20 යනකොට මේක අනිවාර්යයෙන්ම කාටවත් සිද්ධ වෙනවා. ආන්න ඒක දිහා බැලලා දැන් ආන් කම්මට වේදනාව මුල දක් ගන්න පුළුවන්. දැන් නම් ඒක අවිල්ලලා බොහොම අභියෝග කරන මට්ටමට තියෙනවා. මට බැරිද මේක ඉවර වෙනකම්ම බලන්නේ මේක අගක් දකින්න කියලා බැලුවොත් ඉතින් අපි කියනවා කායන පස්සන ඉඳලා වේදනාන පස්සනට ගියයි කියලා. රූප ධර්ම භාවනා ඉඳලා නාම ධර්ම භාවනාට ගියයි කියලා. බොහෝම හීනූලෙන් සිද්ධ වෙන්නේ. හැබැයි ලක්ෂ වාරයක් උත්සාහ කරලා කරලා කරලා වේදනාවක් මුලමඳාක දකිනවා. මෙන්න මේ කතාවේ ආනාපානිය හෝ කමන්නේ වේදනාවේ හෝ කමන්නේ සද්දේ හෝ කමන්නේ පිටිවිල්ලේ හෝ කමක් නැහැ. මේ හට ගන්න හැටි දැක ගන්නා බවට යෑම මනුෂ්‍ය ජීවිතේ මානව ඉතිහාසයේ මානව පරිණාමයේ කවදාකවත් වෙච්ච නැති දෙයක්. යේ ධම්මා හේතුප්පබව. යම් ධර්මයක් හේතුකින් හටගන්නේද? තේසං හේතුන් තථාගතෝ ආහ. ওই ටික කියනකොටම කෝලිත පරිප්‍රාජකයා සෝවාන්. අපි දකින්නේ හටගත් ධර්ම. අපි ඉවත් කරන්න කරනවා, ඒව හදන්න හදනවා. එතකොට වැඩේ පෙරහැරම ආරයි. කවදා හරි මේක හදන්නම් හටගන්න බලන්න. නමුත් අපිට කවදාකවත් ස්පාසුවක් නෑ. අපි කොච්චර උපයෝපාදාන අදිඨාන අබිනිවේද වලද ගත කරන්න කිව්වොත් අපි කුප්පන්න පුළුවන් හිතවිල්ලකටත් කුප්පන්න පුළුවන්. වේදනාවටත් අපි ඔක කුප්පන්න පුළුවන්. හිත හද්දකට අපි ඔක කුප්පන්නත් පුළුවන්. කිපුණට පස්සේ යකා තමයි. නමුත් ਸਰවඥාන්සේ පෙන්නනා මේකට මේ හැම දෙයක්ම හේතු සහිතව පහළ වෙන්නේ ඒ නිසා මේ ආනාපානය කියන ටිප් පොලේ ඉඳගෙන ආනාපානින්ද බංකරේ ඉඳගෙන මේ යුද්ධ දිගටම කරපන්. කරගෙන යනකොට ආනාපානෙ තියෙන කතාවම තමයි හැම එකටම තියෙන හැම එකටම හේතුවක් තියෙනවා. ඔබ හොඳට මේ ඵලයත් එක්ක නටන්න හදන වෙනුවට ඵලයත් එක්ක ආඩම්බරකම් කියන්න හදනවා අnder පාණ්ඩ හදන පශ්චාත්තාප වෙන වෙනුවට හේතු දිහාට යන්න බලපන් කියන එක බුදුරජාණන් වහන්සේ උපය උපහාසයෙන් යුක්තව කතා කරනවා ඵලයත් එක්ක නටන මිනිහා බලු බැල්මක් බලන බවත් හේතුව බලන දක්න මිනිස්සයා සිංහ බැල්මකින් යුක්ත බව. උදාහරණයක් වශයෙන් කිව්වොත් බල්ලෙකුට ගලකින් තමල ගැහුවොත් ඒ ගල දිගේ ගිලෝ ගල හපා ගන්නවා. සිංහයාට ගලකින් ගැහුවොත් සිංහයා හැමීට බලන කොහෙන්ද ගල ආවේ කියලා. එච්චරයි උට ඕන කරන්නේ. ඊට පස්සේ ඌ ගල ආපතන නැති කෙරුවට පස්සේ ආයෙ ගල එන්නේ. ඒ නිසා අපේ මේ තියෙන ආර්ථික විද්‍යාවල්, දේශපාලන විද්‍යාවල්, සමාජ විද්‍යාව සේරම බල බැලමින් පටන් ගන්නවා. බලු බල්ලෙකුට කමකුත් නැහැ වගේ. බුදුජානසෙ පෙන්නා මේකේ මූල බලපාන. මේ කොහෙන්ද මේක එන්නේ කියලා බලපාන. මේ හේතුව පටන් ගන්න හේතුව දකින්න තැනට යනකොට කොච්චර වෙනසක් ජීවිතේ වෙනවද නැත්තම් මේ සම්මාදිට්ඨි කොච්චර වෙනසක් වෙනවද කියනකම් නම් පසු කාලන ආචාර්යවරු කිව්වා ඒ දැන දකින්න කෙනා චුල්ලසෝතාපන්න தත්ත්වෙට හිත දියුණු වෙලා තියෙනවා. යම් කිසි ධර්මතාවයක මුල දක්නා තැනට ගියා නම් ඒ කෙනාට කියනවා චුල්ලසෝතාපන්න කියලා. එයාට කියනවා බුද්ධ ශාසනයේ ලද්දස්සාසෝ ලද්දපතිත්තෝ චුල්ලසෝතාපන්නෝ නාම කියලා. ධර්ම සෝවාන් වෙලා නැහැ. නමුත් සෝවාන් වීමට සුදුසුකම් තියෙනවා පුළුවන් පින තියෙනවා. ඒ ශබ්ද කොච්චර කාලයක් යයිද මේ ආශ්වාසයේ මුල දක්නා පැත්තට කරන මේ පුහුණුව හැම බාධාවකම හැම සාධකයකම මුල දක්නාසුරට මොකද මේ ධර්ම නිතර නිතර එන දේවල්නේ ශබ්ද නිතර එනවා වේදනා නිතර එනවා හිතවිලි නිතර එනවා ඉතින් එන එන ගානේ බලන්න ඕනේ ඊයේ නම් මම දැක්කේ මේක ගොරෝසුනාට පස්සේ අද බැරිද මන්ට ඊට චිත්තක්ෂණයට කලින් දකින්න අනිත් වෙනකොට බැරිද මට තව චිත්තක්ෂණයට කලින් දකින්න මේක අපි පුහුණු කරන්නේ ආනාපාන ආනාපානෙන් ගත ධර්ම රූප ධර්මයෙන් පටන් ගන්න මේ ආඩම නාම ධර්ම වලටත් යොදෝදා යොදෝදා බලනකොට ඒ යෝගාවචරයාගේ මේ මුලට අදින ගතිය බීජ හොයන ගතිය රෝග නිදානය හොයන ගතිය ලස්සනට කියවෙනවා මේ යෝනිසෝ මනසිකාරය කියන වචනේ. මනසිකාරයේ යෝනියට යොදවන්නේ කියනවා. යෝනිය කියලා කියන්නේ ස්ත්‍රීලිංගයටත් යෝනිය කියලා කියනවා ප්‍රඥාටත් යෝනිය කියලා කියනවා. ස්ත්‍රීලිංගෙන් තමයි ඔක්කොම පටන් ගන්න. අපි සාමාන්‍යයෙන් ඒක පෙන්වන්නේ නැහැ. ඒක තිඹිරි ගේජි තමයි පෙන්වන්නේ හදා හම්බ වෙච්ච බබා තමයි දොරට වඩන්නේ. ඒක සබ්බිය නෑ සාමාන්‍යයෙන්. බබෙක් හම්බ වෙන හැටි පෙන්වන එක සබ්බිය නෑ. හම්බෙච්ච බබා දොරට වඩනවා නම් සබ්බියයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙවුවා මේ සමාජ ධර්ම හරස් කරගන්න නෑ වැඩේට. උන්වහන්සේ කියනවා තමගේ මානසිකාරයේ යෝනිසෝ මානසිකාරයක් වෙන්න එහෙම නැත්නම් ප්‍රඥාගතික මානසිකාරයක් වෙන්න මේක යෝනිසමස්කාරය කියන එක සාමාන්‍ය පරිවර්තනය කරන්නේ යහ මානසිකාරය ප්‍රඥාසහිත මානසිකාරය පත මානසිකාරය කියන ක්‍රමයට. ඒත් හරි ලේසි කියන මුල දැකීම කියන. ඕනම දෙයක මුලට අදින ගතිය ආනපානිය හරහා යනවනම් ඒ පුද්ගලයාට මුල දකින්න තරම් යොසීමෙන් ලක්ෂ වාරයක් නැවත නැවත එනකොට එනේන වාරේ දැක්කට වැඩිය කලින් දකින්න. දැක්කට වැඩිය කලින් බලන්න බලන්න යනකොට බුද්ධ ශාසනයේ ලද්දපතිත්තෝ ලද්දස්සාසෝ ආස්වාස ආය ඒ පුද්ගලයාට අස් ඉතින් කියන්නේ ලද්ද අස්සාසු ඉස්පාසුවක් ලැබෙනවා. යන්තම් හුස්ම ගන්න ඉඩක් ලම්බ වෙනවා මේ සංසාර දුකේ තේරෙන්න පටන් ගන්නවා සංසාරෙ මෙතෙක්කල් බලපු පැති නැති පැත්තක ජනේලයක් දැන් ඇතිලා තියෙනවා. බලපු නැති විදිහකට යන්න පටන් ගන්න තියෙනවා. එන එන දේ මුල බලන්න පටන් ගන්නවා. ආස්වාසය අසාදයක් ආස්වාදකුත් නෙමෙයි ඉස්පාසුවක් කියන වචෙන් තමයි ගන්න. ඉස්පාසුවක් වෙන්න බඩන. මේකට කියනවා ධම්මඨිටි ඥානය කියලා. හැම ධර්මයක්ම කොහෙන්ද හිටලා තියෙන්නේ? මොකෙන්ද පදනම් වෙලා තියෙන්නේ කියන බලන ගතිය. මේකට කියනවා සිංහාවලෝකනය කියලා. ඉතින් මේක නැතුව මේ ලැබිච්ච ඵලය අනුව තටමන දඟලින දේ තමයි පුත්‍ජජනය කියලා කියන්නේ. ඒකට බලු බැල්ම කියලායි කියන්නේ. ඉතින් ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ විපස්සනා සම්මාදිටිය ඇති කරනකොට ධර්මතර නිසිනින්ද එන්න ඇරලා කිසිම දෙයක් ඉල්ලලා ගන්න යන්නත් එපා, කරන්න යන්නත් එපා, උපාදාන කරන්නත් එපා, අභිනිවේෂ කරන්නත් එපා, අදිෂ්ඨාන කරන්නත් එපා. අදිෂ්ඨාන අභිනිවේෂ උපය උපාදාන පැත්තකට දාලා ස්වභාව සිද්ධියේ මතුවෙන සිද්ධිය අනිවාර්යයෙන්ම නිවනට හේතු සාධකයි මේක දිහා බලන්න ඕන පූර්ණ නිගමන නැතුව. උපේ නැතුව, උපාදාන නැතුව, අදිෂ්ඨාන නැතුව, අභිනිවේෂ නැතුව. එහෙම නැත්නම් ඒක කරනකොට අනිවාර්යයෙන්ම තමයි තේරෙනවා මේ ආනාපාන සාපේක්ෂව වේදනාවට ද්වේෂයක් පහළ වෙනවා. හොඳයි. දැන් අපි ද්වේෂයක් දකිනවා මේ මේ ඒ වේදනාවක් දකිනවා. ශබ්දයක් ඇහෙනකොටත් නැද්ද චින්නපතන් කියලා හිතන ඒකත් දකිනවා. ඒක අල්ලගන්නේ නෑ. ඒක මම කරපු දෙයක් කියලා කියන්නේත් නෑ. මගේ කියාගන්නේත් නෑ. මගේ ආත්මය කරගන්නේත් නෑ. මේ තමයි පුරුද්ද. මේක තමයි ඇබ්බැහි කියන්නේ. මේක තමයි ආසව කියලා කියන්නේ. මේ ඇබ්බැහියට කියන්නේ. සද්දයක් ඇහෙනකොටම කේන්ති ගන්න. හිතවිල්ලක් එනකොටම කේන්ති ගන්න. වේදනාවක් එනකොට ආලෝකයක් කියම දැක්කනම් අන්න ඒක අල්ල බදා ගන්න. කයර පහසුවක් ආව නම් අල්ල බදා ගන්න. මේ ෂේරම හරියට වයින් කරපු බෝනික් එක්ක වාගේ කරනවා මිසක් මේ කෙරුවාවේ තමන්ගේ ස්වච්ඡන්දයේ සිද්ධ වෙනවා නෙවෙයි. මේවා සිද්ධ වෙන්නේ හැබැයිට. මේවා සිද්ධ වෙන්නේ කර්ම රෝග හැටියට. මේවා සිද්ධ වෙන්නේ ruci අරුචිකම් හැටියට. නමුත් මේ එකක්වත් Tamange වශයෙහි නැහැ. නවලක් කන්නත් බෑ. නමුත් මේක දැක ගන්න පුළුවන් Tamande මේ මේ දේ වෙනකොට මේ මේ පෙරලි අපේ හිතේ ඇති වෙනවා කියන. මේක තමයි Taman වෙනුවෙන් Tamanට අනුකම්පාවෙන් කරන්න පුළුවන් ලොකුම ආර්ය පරිශ්‍රණය. ලොකුම ගවේෂණය මේක පෙතට යන්න හිත ඇරලා ඒකට සත්‍යයක් ඇහෙනකොට කොහොමද එයා ප්‍රතික්‍රියා කරන්නේ? නැත්නම් ප්‍රතිචාර කරන්නේ. වේදනාවක් දැනෙනකොට කොහොමද ප්‍රතිචාර කරන්නේ? කොහොමද හිතවිල්ලක් කරන ප්‍රතිචාර කරන්නේ කියලා ප්‍රතිචාරය මනින්න කියන්නේ යන්න එපා. මේක කොහෙන්ද එන්නේ? ගම්මා දත්තා දීලාද නැත්නම් කලින් සැලසුම් කරලාද නැත්නම් මට ඕනකම වුණොත් මේක වළක්වන්න පුළුවන්ද කියලා බැලුවොත් පේනවා මේක ඇතුලේ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. Tamanට පාලනය කළ හැකි. අනාත්මයි. නමුත් සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා මේක නම් පාලනය කරගන්න බැරි බව හැබැයි නමුත් පාලනය කරගන්න බැරි බව දැකීම තරම් ශ්‍රේෂ්ඨ දැනුමක් මුළු ලෝකෙම නැහැ. ඉතින් උගදෙනෙක් හිතනවා මේ දැනුම නෝන්ජල් කියලා. මේ දැනුම බය අඩුයි කියලා. මේ දැනුමෙන් Tamanට ආත්ම මේ Tamanගේ තියෙන මේ පෞරුෂත්වෙ බිඳී කියලා. එනිසා අපි අම්මලා දාසලා කවදාකවත් අපිට උගන්වන්නේ නැහැ මේක. අපි ගුරුවරු උගන්වන්නේ නැහැ. නමුත් ਸਰවචනාංශ කියනවා මේක වහගෙන මොන જાති කෙරුවක්වත් උඹට අහිතාය අමනාපාය අකන්තාය දුක්ඛාය සංවත්තති. ඕ රිමෝට් කන්ට්‍රෝල් එකකින් ඕනෙකට ගේම් ටික ගන්න පුළුවන්. ළඟට ගිහිල්ලා ගහන්න ඕන කමක් නැහැ. මොකද එනකොටම අපි બ્લોක් වෙලා ඉවරයි. මේක දැකපු දවසේ මේක තමයි සම්මාදිට්ඨිය කියන්නේ මේක දැකපු දවසේ තේරෙනවා අපි කාගේ න්‍යාය පත්‍රයට වැඩ කරන මිනිස්සුද අපි නෙමෙයි මම නමුත් මේක අපි දැන් මේ විදිහට සුත්ත මේ වශයෙන් අහලා භාවනා වශයෙන් අපිට හරියට වෙලාදී මතක් වෙලා අපික පුහුණු කරගෙන යන වෙලාවේදී කවදා හෝ මේ මුලට අදින ගතිය වේදනාවක සද්දෙක හිතවිල්ලක ආවේගයක පිඹීමක හැකිලීමක මුල ආශාසික ප්‍රසවාසික මුලට යන්න පටන් ගන්නතර පස්සේ ඒ මිනිස්යාගේ තියෙන රුචි අරුචිකම් වල පෞරුෂත්වයේ ඒ මිනිස්යාගේ තියෙන ඇබ්බැහි වල පුදුමාකාර සංස්කරණයක් වෙන්න පටන් ගන්නවා. ඒකයි ඒ අටුවචාන් වහන්සේලා පවා මේක චුල්ලසෝතාපන්න තත්ත්වය කියලා ධම්මට්ඨිතිය කියලා. ඒ කියන්නේ දැන් Tamanට මේ ලෝකයේ වගේ මේ මඩේ හිටපු ඉන්න වගේ නෙමෙයි. ධර්ම ධර්මයෙන් හම්බෙච්ච පදනමක් හම්බ වෙනවා. ඒ නිසා සුසිම සූත්‍රයේ සර්වඥාන්සේ සඳහන් කරනවා උබ්බේවකෝසු සීම ධම්මට්ටි ඥානං පච්චා නිබ්බාණං කියලා. යම් කිසි කෙනෙකුට නිවනට යනකොට ඉස්සලාම මේ ධම්මට්ටි හම්බ වෙනවා ඕනේ ධර්මතාවයක. කොච්චර මාරාන්තික වුණත් කොච්චර සුවයලවන දෙයක් වුණත් මේකට ආරම්භය කියලා එකක් තියෙනවා. හටගන්ම කියලා එකක් තියෙනවා. මේ හටගන්ම වහණ්ඩයි සිද්ධිය සිද්ධි බහුල වෙන්නේ ඒක කියන්න පුළුවන් හිත පැහැරගන්නේ පිට පැහැරන අපි මන්මත් කෙරුවට පස්සේ අපිට කවදාකවත් මුල බලා ගන්න ස්පාසුවක් නැති වෙනවා. ඉතින් අපි ශික්ෂණයක් අවශ්‍යයි. මේ ශික්ෂණ කියන්නේ සීල ශික්ෂාව නෙවෙයි. මේ ශික්ෂණ කියන්නේ මේ සමාධි ශික්ෂාව නෙවෙයි. මේ ශික්ෂණ කියන්නේ ප්‍රඥා ශික්ෂාව. ඕන දෙයක් වෙන්න ආරින්න. නැවත නැවත වෙන්න ආරින්න මේ විසිද්ධිය ක්‍රියාත්මක වෙන හැටි බලන්න. හරියට කියනවා නම් අපි වෙසක් එකට තොරන් බලන්න යනවා. ඉතින් ලස්සනට බුදුරැස් වීදනා පේනවා බුදුහාමරංගේ එහාට නිලුම් මල්ලි විදියට තර විදියට පොඩ්ඩක් පිටිපස්සට ගිහලා ෆ්ලෑෂර් කොටේ පොඩ්ඩක් දිහා බලන ඉන්නකෝ. මේ බුදුරැස් කරකෙන්ද කරකෙන හැටි. ගිනි කුච්චුම්බරේ ඒකතුළු කොටේ කරකිනකොට එක එක තැන් වල සම්බන්ධකම් ඇති වෙනවා සම්බන්ධකම් නැති වෙනවා ගිනි පුපුරු විසි වෙනවා දිග රවුමක් යනවා ඉතින් රවුමක් ගියාම අර ඉස්සරහා තියෙන තොරණේ ඉස්සරහා තියෙන මේ බුදුරැස් කරගෙන එකයි මෙතන මේ ෆ්ලෑෂර් කොටෙන් කරලා දෙන එකයි දිහා බලනකොට නිකන් ලස්සන කාන්තාවක් දෙකට බලලා ඇතුළ බැලුවා. ගන්න දෙයක් නෑ. ඒක මොනවත් ගන්න දෙයක්. ගිනි ගිනි ගිනි ගලක් ඇල්ලුවා වගේ කරකිනවා. මෙන්න මේ ඉස්සරහා තොරණ දිහා බලන එක පසපැත්තෙන් තොරණ දිහා බැලිලා අතරේ විශාල වෙනසක් තියෙනවා. ඔය යක්කඩි වඤ්ඤාරාම ආමඳුරෝ ඒ විශ්වවිද්‍යාලයට ආපුවාම වේතර දේශනා ශාලාවේදී කියනවලු මම මේ කියන දේශනාවක් ඇවිල්ලා ඉන්න අහන්න ඇවිල්ලා නෙවෙයි මේක නෑම්බියක් එළියට යනවා කන පිට හැරෙව්වොත් බල්ලෝ ඉලවන්න කවුරුටු කෝටුවක් ළඟ තියන් ඉන්න වෙයි කපුටෝ ඉලවන්න කෝටුවක් ළඟ තියන් ඉන්න වෙයි කියලා. හරි පිට දැම්මට පස්සේ නම් බොහොම මනබන්ධනීය නන්දනීය ලස්සන වෙනවක් තියෙනවා. පොඩ්ඩක් හරි කන පිට හැරෙව්වොත් ගන්න දෙයක් නෑ. ඒ ඕනෙම අරමුණකට ඕනෙම අරමුණක එක චිත්තක්ෂණයට කලින් එහෙම නැත්නම් මුලට දැක ගන්න ආසුළු එක දිහා බලන්න නම් පූර්ණ නිගමන කරන්න එපා. හොඳම දර්ශන දැක ගන්න පුළුවන් වෙන්නේ මේ දුකයි කියන එකේ. වේශ කරයි කියන එකේ. පීඩාකාරී කියන එකේ නුරුස්නාසලු ගතිය කියන එක දිහා බලන ඉන්නකොට අපි කොච්චර උපයෝපාදාන අදිඨාන අභිනිවේෂාවලි පෙළ ගැහිච්ච මෙත්තහි වෙච්ච කට වෙච්ච වෙට්ට පිත්තල වෙච්ච හිතකින්ද යමක් දිහා බලන්නේ කියන එක තේරෙනවා ඉතින් එහෙව කට්ට වෙට්ට පිටල හිතකින් මොනවද දකින්නද? දැකලා ඉවරලා අපි දැකලයි මේ කතා කරන්නේ අතගාලයි මේ කතා කරන්නේ මම බොරු කියනවා නෙමෙයි කියලා ගහපා දෙන්නත් ඇත. ඉතින් ඒක දිහා නිර්මල මනසකින් බලන බුදුරජාන් වහන්සේට මේ මනුෂයා කියන දෙයට විරුද්ධ වෙන්නත් බෑ එකඟ වෙන්නත් බෑ. මොකද මේ මිනිස්සුත් අතගාලා තමයි කියන්නේ. නමුත් මේ මිනිස්සු බලලා තියෙන සිද්ධිය දිහා රාග නිශ්චිතව, ද්වේෂ නිශ්චිතව, මෝහ නිශ්චිතව නැත්නම් තණ්හාමාන දිට්ඨි නිශ්චිතව. කවදාකවත් මේ මිනිස්සු මේ තණ්හාමාන දිට්ඨි වලින් වෙන්ව බලලම නැහැ. ඉතින් එයාට වෙන්නේ මට පේන එක තමයි දකින්නේ, දකින්න එක තමයි පේන්නේ කියන්නේ. මේ පේන දේ තියෙනවයි කියලා හිතනවා. මේ තියෙන දේ තමයි මට පේන්නේ කියලා හිතයි. ඒ මිනිස්සු ගහපදිනවා. නම් සර්වඥයන් කියන ඇත් දෙක පිළ හොඳට බලාපන් නැවත නැවත ගහට ගන්න හැටි බලාපන් එතකොට යමක් කුම මෙතෙක් කල් තියෙනවා කියවනම් එහෙම දෙයක් නැති බව උඹට තේරෙන්නේ ශූන්‍යත්වයක් විතරයි තියෙන්නේ ඔබ යමක් මේ තාකල් දකින්න බෑ කිය කියලා තිබ්බනම් නිවන දැන් ඔන්න පේන්න පටන් අරගන්න ඒ නිසා බුදුජානනාංශ කියනවා පුත්තක්ඥය යමක් ඇතයි කියනනම් ඒක නැති එකක් තමයි ඇතයි කියලා කියන්නේ ආර්යයන් වහන්සේලා යමක් ඇතයි කියනනම් පුත්තක්ඥය ඒක නැතයි කියනවා ඒක නිසා යම් සිද්ධියක ආස්වාස වේවා ප්‍රසවාස වේවා පිම්බීම වේවා හැකිලිම වේවා වේදනා සද්ද හිතවිලි වම දකුණ යනවා එනවා කනවා බොනවා ඕන සිද්ධියක ඒ මුලට මුල දක්නාසලු යොන්සමනස්කාරටි යොමු කරවනවාසලු යොමු කරන්නාසලු දෙයක් දකින්නම් සිද්ධිය බහුලීගත කරන්නේ නැවත නැවත එන සිද්ධියක් දිහා බලනවා බාල්ලිවල මේක කොහෙන්ද එන්නේ කියලා බැලුවොත් එයාට ලැබෙන්න අතිරේක ලාභය තමයි ඒ සිද්ධිය හමාර වෙනකම් බලන්න ස්පාසාවක් ලැබෙනවා. ඉවසීමක් ලැබෙනවා. ස්පාස වෙන පැත්ත තමයි නිවන තියෙන්නේ. ස්පාස වෙන පැත්ත කියනවා නිරෝධ වෙනවා කියලා. ක්ෂය වෙනවා කියලා, වැය වෙනවා කියලා. ඒ ක්ෂය වීම වැය වීම බලනකොට මුණත වශයෙන් ස්ත්‍රී පුරුෂ හරි වැරදි සාධාරණ අසාධාරණ හොඳ නරක මොනවද තිබ්බත් වැයවීමේ පැත්තදී නම් ඔක්කොම එකයි. එතකොට අරකට මට මේක ඕනේ. අරකට ඉස්සෙල්ලා මට මේකට ඕනේ. කියලා ඊර්ෂ්‍යා කරන්න දෙයක් නැහැ. කොයි සිද්ධියක වුණත් මුල මැද අග දැක්කනම් සිද්ධිය අතර තියෙන වෙනස්කම් ගිය වෙලා ඔක්කොගෙම තියෙන සංස්කාර ලක්ෂණය මත. හැම ලෝකේ තියෙන දෙයක්ම ඇති වෙන සුළු සැහැවි ඇත්තේ නැති වෙන සුළු සැහැවි ඇත්තේ පවතින ටිකේ විපරිණාමයටපත් කරන්නේ. පිටිවිවේකී මට අරකම ඕනේ මේක එපා. මේක විරුද්ධ වෙනවා කියන කතාවේ. අපි මොන්න තරම් මේ උපයෝපාදාන දිච්චි අබිනිවේෂන වලට බැහැගෙනද මේ රණ්ඩුව කරන්නේ ඒ නිසා එක සිද්ධියක් කවදාකවත් දෙන්නෙකුට සමානව බලන්න බෑ. ඒකට නිදර්ශනයක් වශයෙන් ඔය කටුකුරුගේ ස්වාමීන් වහන්සේ කියනවා අපි උදේ පාන්දර කියලා නගින වෙලාවක හොඳට පරියන්ඛයක් ගහගෙන ඉන්නවනම් ඊට නැගගෙන එනකොට ළඟ තියෙන තනකොළ අග තියෙන තනකොළයක් අග තියෙන පිනිබින්දුවක් අපිට ඒ දුන්න පේනවා කියලා හිතෙනවා නමුත් ළඟ වාඩි වෙලා ඉන්නකොට කිව්වොත් ආන්න අර තන බිද්දුවේ තන බිද්දුව අග තන බිද්ද මේ කොළේ අග තියෙන පිණි බින්දුව දෙය තුන පේනවා කියලා එයා වැළුවට පේන්නේ නැහැ. ඒ දෙය තුන පේන්නේ එකම දෘෂ්ටි කෝණයකට විතරයි. එයා මං ඉන්න තැන ඩාව නම් එයාට පේන්නේ. හැබැයි මට එතකොට පේන්නේ ඒ ප්‍රශ්නය හරහා ඒ ආලෝකය ඒ විදිහට කැපිලා පේන්නේ එකම කෝණයකට විතරයි. ඉතින් මම මෙතනදී කිව්වා මට පේනවා කියලා. ඉතින් අර මනුස්සයා කියනවා පිස්සු කතා කරනවා. ඔයාගේ ඔළුව නරක කළා වෙන්නේ. ඉතින් එතන දෙය දුන්නක් නැහැ කියලා. ඉතින් රණ්ඩු. හැම ගෑණි මිනිහම රණ්ඩුනේ කසාද වැන්දට පස්සේ. බඳින්න ඉස්සෙල්ලා අම්මේ මැනිකට සාරි දෝනේ මැනිකට කූරු දෝනේ කියන දෙයක් කියන්න මම අරගෙන දෙන්න කියලා තමයි පටන් ගන්නේ. අන්තිමට ගෑ ගහන්නේ පාත්තේද කුකුලෙද්ද කියලා ගැව්වොත් ඔන්න දික්කසාද වෙන්නේ. එක්කෙනෙක් ඉන්න නෑ තාරාවක් කියලා. අනිත් කෙනා කුකුලෙක් කියලා. ආ ඉතින් තදී ඉතින් දික්කසාද. කවදාකවත් බෑ අපිට වෙන කෙනෙකුගේ දෘෂ්ටි කෝණයෙන් බලන්න. මොකද අපේ දෘෂ්ටිය රකින්න එක තමයි අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් රංගපන රංගපන. අපේ රුචිය රකින්න තමයි අපි මේ දඟලිල්ල දඟලන්නේ. අනේ මේ මරණ වෙලාවේ මොන දෙයක්ද අරයන්නේ. අන්තිමට මේ රණ්ඩු කළා රණ්ඩු කළා ඉතුරු වෙච්ච මේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන ටික විතරයි ඇත්තටම කියනවා නම් බුදුරජාණන්සේ ඔබ කරලා පෙන ඒවවත් උඹේ නෙවෙයි කියලා. මේ ඇති වෙන ඊර්ෂ්‍යා ක්‍රෝධමානවත් උඹේ නෙවෙයි. උඹ ඒක උඹේ කියාගත්ත නිසා ඉතින් දුක් දෙනවා. උඹට කරදර කරනවා කියන. හොඳ ලස්සන සූත්‍ර දේශනාවක් අපි පාරක් ඇහුවා කපුරුන්දි ස්වාමීන් වහන්සේගේ බණක සංක සූත්‍රය කියලා. මේ මෛත්‍රී භාවනා ගැන කතා කරන්නේ උනට හරි හරි මේ හිත දිනසලුයි. ඒ නිකණ්ඨනාත පුත්‍රගේ ගෝලයේ ਸਰවචනංශ ළඟට ඇවිල්ලා අහන ਸਰවචනංශ උඹලගේ ශාසනෙත් මේ සදාචාරාත්මක වගවීමක් තියෙනවාද එහෙම නැත්නම් පින්පව් වඳුන ගිරසන ඕව අපේ ශාස්ත්‍රුන් වහන්සේත් නිකණ්ඨනාත පුත්තත් ඒ කර්ම සහ කර්මඵලය පිළිගන්නවා මේ පව් පින් පිළිගන්න නිසා සතෙක් මැරුවොත් ඒකාන්තයෙන් අපාය යනවා කියලා. හොරකමක් කරුවොත් ඒකාන්තයෙන් අපාය යනවා. සාමිච්ඡාචාරය කරුවොත් ඒකාන්තයෙන් අපාය යනවා. බොරු කිව්වොත් ඒකාන්තයෙන් අපාය යනවා. මත්පැන් බිව්වොත් පරිදලා ජීවනට ආවොත් ඒකාන්තයෙන් අපාය යනවා. යමක් යමක් නමුත් වැඩි වැඩියෙන් පුරුදු කරනවාද ඒ අනුව යාගේ තීන්දුව වෙනවයි කියලා එයා ඒ නිකණ්ඨනාත පුත්‍රගේ දර්ශන ඉදිරිපත් කරනවා. ඒක සරුවචනස උපහාසයක් කරනවා එහෙමනම් බලව කවුරක්වත් උපාය පායන්න එපා. බයන්නේ නැහැ නේ කියලා. ඒකල කියනවා බුදුජානනාථේ දෙන පුංචි තක්කයක් යමක් තමක් වැඩිපුර කරනවා නම් ඒ ඒ අනුවනේ අපායට යන්නේ. ඉතින් සතෙක් මරන මිනිසෙක් වුණත් දවස පුරාම සත්තු මරන්නේ නැහැ. උඟ වෙලාවට මරන්නේ නැති වෙලාවනේ තියෙන්නේ. දවසට එකෙක් දෙන්නේ මරයි. ඒක පොඩ්ඩයි ඉතින්යි මනුස්සයගේ අවසාන තීන්දුවට මේක මෙහෙම නොගනිය හැක්කක් මේක. ඒ නිසා හොරකමක් කරනවාදී දවසට මේකයි. දවස පුරාම හොරකම් කරන්නේ නැහැ. ඒ නිසා හොරකම අනුව නිශ්චය කරන විදිහ එන කවුරක්වත් අපායට යන එකක් නැහැ කියලා. එතකොට ඒ අර දර්ශන ඉදිරිපත් කරපු ඒ ගෝලයා උලෝපාත් කරගෙන එයා යටහත් වෙනවා. එතකොට බුදුජාන් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකේ ඉඳලා හිටලා සරුවච්චන් වහන්සේ තමයි පාය. උන්වහන්සේ සදාචාරයක් ගැන කතා කරනවා. උන්වහන්සේත් කියනවා සතෙක් මැරුවොත් ඒක අපාගාමි වෙන්න පුළුවන් කරන්න එපා. ඒ වැඩේ කරන්න එපා. මේක කිව්වොත් අපාගාමි වෙනවා. හොරකම කෙරුවොත් අපාගාමි වෙනවා කරන්න එපා. කාමීත්‍යචාරය කරන්න එපා. කිව්වොත් අපාගාමි වෙනවා කරන්න එපා. බොරුව මත්පැන් පානේ කරන්න එපා. ඒකලියල උන්වහන්සේ මේක ඒකාන්තයෙන් අපාගාමි වෙනවා කියන්නේ ඔබ මෙතෙක් කල සතුන් මැරුවා නම් ඔබ දන්නවනම් දැන් ඉඳලා අද ඉඳලා අපේ දාන දීපන්. ඒකෙන් උඹට පුළුවන් කොට එන්න. උඹ මෙතෙක්කල් හොරකම් කරා නම් දැන් දන් දීපන්. ඒකෙන් පුළුවන් අපිට කොට එන්න. ඔබ කාමීච්ඡාචාරය කෙරුවා නම් අනුවස්තුන්ගේ කාමීච්ඡාචාරයෙන් වෙන් වෙලා කාමවස්තුන්ට ආරසාව දීපන්. ගුරු කිවන සත්‍ය කතා කරපන්. ආදි වශයෙන් කියලා මෙයාට දෙනවා ඒ ඒකාන්තයෙන් මරණයට යනවා කියන වෙනුවට විකල්ප වැඩපිළිවෙල. ඉතින් මේ මනුස්සයා මේ සරුවචනාංශිකයේදී හොඳයි. මොකද ඒකාන්තයෙන් අපාගාමී උත්තාවක් මේකේ නෑ. අපාගාමි වෙන්න පුළුවන් මේක බහුලීගත කරන ඒ වුණාට දැන් මෛත්‍රී කරනවා කියලා යම් දවසක ඒ මනසට පුළුවන් වුණොත් මම කරපු වැරදි නම් කියනවා තමයි ඒ නිසා මම අද ඉඳලා සාමාන්‍ය සතුන් නොමරව කෙනෙකුට වැඩි වෛද්‍ය කරලා මෛත්‍රී කරන්න ඕනේ කියලා හතර දිශාවට මෛත්‍රී කරන්න පුළුවන් තරමට මෛත්‍රී දිනු කෙරුවොත් බුදුජානක කියනවා සතුන් මෙතෙක් මරපු එකත් අහෝසි වෙලා යනවා ඒ සංඝ සූත්‍රය කියවන්න මම මොකද මම කියනකොට උඟ දෙනෙක් මම මේ කියනවා කියලා හිතන මම බුදු ආමඳුර නෙවෙයි. මම මේ කියන්නේ බුදු දනස කියපු එක. අරක අහෝසි වෙන්න පුළුවන් කියලා. ඒකල බුදු දනස කියනවා ඒ වුණත් ආනන්ද යම් කිසි කෙනෙක් මම සතෙක් මරුවෙන් අපාය යනවා යනවා යනවා යනවා කික ඕකම කල්පනා කරින්ද තෝ අපාය යනවම තමයි. උන්නතනයි ගැටෙන්නේ. පුංචි වැරද්දක් හරි කරලා ඒක කල්පනා කර කර ඒක සමාදම් වෙවි ඉන්නවනම් අනිවාර්යයෙන්ම එයා ඉල්ලගෙන කන පරිප්පුවක් තියෙනවා. එචා මේ මනුස්සයට මම ඇති උනේ වැරද්දක් සර්වඥාන්සේ ලෝකේ පහළ වෙලා තියෙන සදාචාරයක් තියෙන මම ඒක වෙනුවට මේක කරනවා. කරලි කිලිවලා ඒක අර වැරද්ද පුංචි වෙන්න ගා ගුණ ධර්ම වඩනවනේ අර වැරද්ද නොදැනී නොදැනෙන අවෝසු වෙන මට්ටමට යනවායි කියන එක ditta ධම්ම වේදිනිය වශයෙන් කරදර ටිකක් දෙනවා නමුත් උපපජ්ජ වේදිනියකට වෙන්නේ නැහැ කියනවා ඊගාවාත්මයට යන්නේ නැහැ කියලා. ඉතින් ඒක හොඳයිනේ. දැන් මම මෙතෙක් සතුන් මරලා තිනවා නමුත් මම අද ඉඳලා මම මෛත්‍රී කටයුතු කරනවා දන් දෙනවා කරුණා කරනවා. එතකොට මට තේරෙනවා මට ඉඳපුවා පය වැදලා කකුල කැඩලා යනවා. කට්ටක් කැඩේ. තුවාල වෙනවා. එතකොට දන්නවා මේ ගෙවෙනවා. ඒක හොඳයි අපාය යනවට වැඩිය කියලා. ඒ පුද්ගලයාට බුදුරජාන් වහන්සේ දෙන්නේ ඒකාන්ත අපායක් නෙවෙයි. හැදෙන්න ඉඩ. ඉතින් එතකොට මෙන්න මේ විදිහට බැලුවොත් මේ විදිහට අපි වේදනාවක් එනකොට ඒක පාඩයකට තරහ වෙන ගැතියි. සත්‍යයක් වෙනකොට ඒක දෙන තරහ වෙන ගැතිය ගත්තොත් මේක ඇත්තටම මම චේතනාපූර්වකව කරන දෙයක්ද? එහෙම නැත්නම් මේක වේගිට, ජවයට, ගැම්මට හැබැයිට කෙරෙන දෙයක්ද කියලා බැලුවොත් කෙරෙන දෙයකින් නම් පව් සිද්ධ වෙන්නේ නැහැ. කරන දෙයකින් විතරයි පව් සිද්ධ වෙන්නේ චේතනාම්බික මේ කම්මං වදන. බොහොම සරල වීජගණිතයේ නිදි මේ මේ පදයක් සරුවත්ංශෙ පෙන්නන. Taman කෙරුවොත් පව් සිද්ධ වෙනවා. කෙරෙන දේ කරව කෙරු Taman කරනවා නම් පව් සිද්ධ වෙනවා. කෙරෙන දෙයට පව් වෙන්නේ නැහැ. නමුත් කොච්චරනම් අපි කනගාටු වෙනවද බලන්න මම කෙරිච්ච දේ කෙරුවයි කියලා හිතලා කරනවා කරනවා කියන දේ වචන පොඩ්ඩක් පටලවලා දේරුම් ගන්න යන්න එපා. කෙරිච්ච දේ මම කරයි කියලා හිතාන කොච්චර පශ්චාත්තාප වෙනවද කියනවනම් ඒ අතින් ශක්තිති රජ කෙනෙක් තමයි පුතඥය කියන සතා. වැඩිම වෙච්ච දේවල් වලට උන්චි දෙයක් වුණත් පශ්චාත්තාප වෙවි වෙවි ඒක කර්මය කර්මපතයක් කරගෙන අපාගාමී අකුසල කර්මයක් කරගන්න. කවදාකවත් ඒකේ මුල බලන්න දන්නේ ඒ වගේම ආනාපානෙක මුල බලන්න ගන්න. මධ්‍යස්ථ අරමුණක මුල බලන්නේ කවදාකවත් පිළියම් කරගන්න පිළියම් කරගන්න වෙලාවක් ඒ නිසා සර්වඥාන්ස කියන මේ සම්මිච්ඡා දිට්ඨිය තියාගෙන සම්මා දිට්ඨිය හදාගන්න නැතුව මොන හිතවිල්ල හිතුවත් මොන වචනේ කතා කරත් මොන ක්‍රියාව කරත් යාගේ මිත්‍යා දෘෂ්ටියේ ඒ කතාවෙන් හෙලි වෙනවා ක්‍රියාවෙන් හෙලි වෙනවා හිතවිල්ලෙන් හෙලි වෙනවා ඒ කරන මොනම උපය උපාදාන අදිඨාන අභිනිවේෂ කිසිම එකක් කාන්තිමත් වූ ප්‍රණීත වූ සැපපිනිත හිතින්නේ නැහැ අකන්තාය අහිතාය අමනාපාය දුක්ඛාය සංවර්ධය. ඉතින් කවුද මේ විදියට මේ Taman මේ ඔක්කොම කරන්න ඉසලා දෘෂ්ටි හදා ගන්න ඕනේ නැත්නම් මේ සම්මාදිට්ඨියකට බහින්න ඕනේ එහෙම නැත්නම් යථාභූත ඥාන දර්ශනේ පහල කර ගන්න ඕනේ කියලා දඟලන කට්ටිය පිස්සෝ කියලා අනික් කට්ටිය හිතන්නේ. ඌව කරන්න අපිට වෙලා නැහැ. ඌව කරන්න මෙච්චර කල් භාවනා කරන්න මෙහෙම මෙහෙම කරන්න අපිට ඊට වැඩිය වැඩ තියෙනවා කියලා විශාල වැඩ කොටසක් වගකීම් කියලා හිතාන යුතුයකම් කියලා හිතාන කරනවා. මොකද සර්වඥාන්සේ මේ මුළු සංසිද්ධියම දැකලා කතා කරලා කියන්නේ ඔක්කොම කරන්න ඉස්සලා ඒ දෘෂ්ටි ඍජු කර ගන්න ඕනේ. දෘෂ්ටි ඍජු කරගත්තට පස්සේ විශේෂිතී දෘෂ්ටියකින් මොන වචනේ කතා කරත් මොන ක්‍රියාව කළත් මොන හිතවිල්ලක් හිතුවත් ඒක ඒකාන්තම හිතාය සුඛාය කන්තාය මනාපාය සංවර්ධන. ඉතින් මේව වැඩි බන වෙලා තියෙනවා. මේවා නිකන් গুপ্ত ධර්ම වෙලා තියෙනවා. මොකද අපි මේ උච්ඡන්න දේවල් වලට දඟලන නිසා. ඒ නිසා අපි සියල්ල බහාතබල ශක්ති ප්‍රමාණින් මේ කම්මස්කත ඥාන සම්මාදිට්ඨිය සමත සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨිය වඩනවා නම් හරි කම්මැලි කරවනසලු වේලාව ගන්නාසලු එකක් වඩපත් උනාට ඒකෙන් ගෙන දෙන ඵලය බොහෝ දුර දිග යාදෙන ප්‍රතිඵලයක් කියලා දෙනවා. ඔය මට නිතරම මතක් වෙනවා මේක කියනකොට මේ ඒ සම්මා දිට්ඨිය හදාගන්න වෙලා ගන්න නැතුව මේ নানা ප්‍රදේවල් વિશે ව්‍යවෘතව ගත කරන මිනිස්සු දකින්නට මේ මේ හරමානස් ගෝයා බයිසිකල් පදපු හැටි. හරමානස් කියලා මිනිස්සෙක් හිටියලු මේ බය දවස් 50 55 විතර කාලේ යනකොට ෆිනෑන්ස් කම්පැනි එකකින් බයිසිකල් එකක් දෙන්න ඒකට වැඩ කරන කම්පැනියේ අවස්ථාවක් ලැබුණා. ඉතින් මේ මිනිස්සුත් දෙන්නේ සාක්කියට අරගෙන බයිසිකල් එකක් ගත්තා. බයිසිකල් ගත්තට බදින්න දන්නේ ඉතින් හැම වෙලාවෙම අල්ලපු ගෙදර මනසට කතා කරනලු මස්න වරෙන් පොඩ්ඩක් මේක සීට් එකෙන් අල්ලලා හිටපන් මම නැගලා පදිනකම්. ඉතින් නැගපුවාම වර තතරන තතරනවා මිසක යන්න බෑ. ඉතින් හැම වෙලාවෙම මේ උනාට බයිසිකල් එක පදින්න පුරුදු වෙනලු තාම පුරුදු නැති. හැබැයි කොයි හරි මේ බයිසිකල් පදින්න උදව් කරන කොයි එක හම්බ වෙයි කියලා හිතාන පාරේ යනකොට බයිසිකල් අරගෙනම යන්නේ. කොහොම තතරන තතරන ඉන්න වෙලාවේදී හදිස්සියෙම ගෑනිට බබෙක් හම්බෙන්න ඇවිල්ලා විලි රුදා ගෑවිලා. ගෑණි කිව්වලු ගොයියෝ ගිහිල්ලා පින්නපුවම් මඩ ගන්නවා දැන්. දැන් මනුස්සය බයිසිකලේ අරගෙන දුවනවලු පින්නපුවම්ල ගෙදෙට. පහරි මනුස්සයෙක් එහා පැත්තන ගමලු ගිරිගොසයි කොහෙද යන්නේ කියලා. පිස්සු කතා කරනද ඌව පාර්ථි කතා කරන බෑ මං හදිසියෙ කිව්වා. කියන්ස පාරෙන් පැනලාවිල මොකද හදිසියෙ කියලා. ඌව පාර්ථි කතා කරනවා නෙවෙයි මනුස්සයෝ මේ මේ මං හදිසියෙකට යනවා පින්නපුවම් මම. මොකද ඔව් ඔව් ඒක තමයි ඊට පස්සේ බයිසිකල් නැගලා බලන්න. පිස්සුද බා මේක නගින්න කිව්වොත් වෙලා යනවා ඒක නිසා තල්ලු කරන දුන්නා. මේ ඔක්කොම කරන්නේ ඔය දෙල්ලම තමයි. ඔක්කොටම මේක බුරුදු නෑ. වයිසිකල් නගින්න කිව්වොත් වෙලා යන හින්දා සම්මාදිට්ඨිය හදාගන්න ඕනේ. ඒක තියෙනවා මේ අපේ න්‍යායපත්‍රයේ පැත්තක. මේ දැනට ලාමක කුසල් කර කර ඉන්නවා. පළවෙනි දවසේමත් පණ කියලා දෙවෙනි දවසේ ප්‍රශ්නත් අහලා තිබුණා. මොකද්ද ස්වාමීන් වහන්සේ හොඳට හොඳයි වඩා හොඳයි දෙක දකිනකොට හොඳ අමතක කළා හෝ වඩා හොඳ කරන්න ඕන කියන එක විස්තර කරන්නයි කියලා මගෙන් ඉල්ලීමක් කළා. මම හිතනවා ඒ සභාවට වෙලාවට ගැලපෙන්න උත්තරය මම දුන්නයි කියලා. නමුත් පස්සේ මට කල්පනා වුණා බුදුරජාන් වහන්සේ මාරයාට අභියෝග කරලා කතා කරනකොට කියනවා තෝ දැන ගිය තොට සේනා 10ක් තියෙනවා. මම ඒ 10ම දාන. කාමාතේ පඨමාසේනා ဒုတိ ආර්ති උච්චති තතියං කුප්පිපාස ආදි වශයෙන් අභියෝග කරනවා මාරයට ඔබ පළවෙනි සේනාව තමයි කාමී. ඒකට තමයි මුළු ලෝකෙම ඇට වෙලා තියෙන්නේ. මුළු ලෝකම කාම රාජිනියගේ කාම රාජධානිය බැලේ. කාමයට තමයි පහඳින්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඕක තමයි. මේක දැනගත්ත මේ කාමයට පහඳින එක හරියන්නේ අපි ඩම්පින් කරන්නත් ඕනේ, බණ භාවනා කරන්නත් ඕනේ කියලා දැනගත්ත සදාචාරාත්මක පිරිසක් ඉන්නවනේ. ඒගොල්ලන්ට තියෙන්නේ අරතිය. අරතිය කියලා කියන්නේ අධි කුසලයට කම්මැලි. ඒ වෙනුවට වඩහැර පාන මමත් කුසල් කරනවා මේ කුසලයේ කරනවා මේ කුසලයේ කරනවායි කියලා ඇත්තටම අනික් මිනිස්සු වගේ දුරාචාර වැඩ කරන්නේ නමුත් ඒ කුසල් කරනවා කියන අඳුරෙන් ඒ කියාපෑමෙන් අධි කුසලයේ ගැන කල්පනා නොකර ලාමක කුසලයේ කරලා අධි කුසලයට කරාවි. මේ අධි කුසලයට කම්මැලිකම කියන මේ අර්ථය ගැන මම අහගෙන තියෙන අවුරුදු 30ක් කවදාකවත් කවුරුත් බණක් කියලා නැහැ. කියන්න බෑ මොකද කවුරු හරි කරන්න හදන්නේ මේ ලාමක කුසලයට හරි කමන්න කට්ටිය උරුදු කරවලා බබාලනල්වල තියාගෙන ඉන්න මිසක්කා ඇයි මිනිස්සු උඹට ඔයිට වැඩිය මෙහෙම හොඳ කුසලයක් තියන මේ කරපන් කියලා කියන්න ගියොත් දායකයන් තරහ වෙනවා. දාන දෙන එකවත් නැති වෙනවා. හාමුදුරනේ බින්ද පාත යන්න වෙයි. ඉතින් ඒක නිසා කියන නෑ නෑ දාන දෙනක හරි ෂෝක් හරි හොඳයි කියලා උදේ ඉඳලා හැන්ද වෙනකන් දානානිසංස කතා කර කර ඉන්නවා. ඊට වැඩිය සීලය හොඳයි කියලා කියන්නේ පෙළඹෙන්නේ නැහැ. මොකද සීලය හොඳයි කියන්නේ බෑ. හාමුදුරන්ට සීල තියෙන්න eBay. බණ කියන හාමුදුරන්ටත් නැහැ නේද? ඉතින් ඒකකොට හෙළුව එලි වෙනවා. පංචකමේ ගියන සීල් උගන්නපු ගමන් හාමුදුර ගෑන අපාරු කරට. ඒ කියන්නේ කායේ මේව නිකන් කුණු කන්දල් තමයි. නමුත් මම මේ කාරණාවට කියන්නේ සියන්නිකයි ඔක්කොම පාරතිකයි කියලා ඔන්න අමරපුර කියලා නිකායක් අපි හදාගත්තා. හදාන ගියත් පස්සේ උන අමරපුර නිකාය ඔක්කොම පාරතිකයි කියලා ඔන්න රාමඤ්ඤ නිකාය හදාගත්තා. රාමඤ්ඤ නිකාය කට්ටිය ඔක්කොම ගියන්න කියලා දුන්නා. දෙකීට අනුර දෙවරු ආගෙන යන්න ඕනේ දෙපොට සිවුර අදින්න ඕනේ අනම්මනම් කියලා. ඒ නිසා රාමඤ්ඤ නිකායම මිනිස්සෙක් තමන්ගේ දෙට හාමුදුරුවෝ වයින්වල කකුල් දෙක හොදනකොට බලන්නේ දෙපොට සිවුර ඇඳලා ඉන්නවා. දෙබර සිවුර ඇඳලා නැත්තම් අඳින්නේ. ගොටුවත් තරයි යනවා කියලා බලන්න. ඈතින් බලනකොට බලන්න ගොටුවත් තරයි යනවා. එහෙනම් එයා නියම ආමුදුරු. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ රාමඤ්ඤනිකායේ උපාධ්‍යයන් වහන්සේ උන්වහන්සේ කියනවා ගොටුවත්ෙන්වත් පිටින්වත් ඕක මනින්න බෑ. නිකායෙම මනින්න බෑ. මේ මිනිස්යාගේ ගුණ මිනිස්යාට වෙනස් වෙනවා. ඒ නිසා මේ අධි කුසලයට කම්මැලි වීම අද ලෝකයේ අද ලංකාවේ භාවනා බුද්ධ ආගමට තියෙන පළවෙනිම පිළිවෙල. ඒක මේ පිළිලයක් නෙවෙයි පිළිකාවක්. හැම කෙනාම මොකක් හරි පිනක් කරනවා. හැබැයි කවදාකවත් කල්පනා කරලා බලන්න මේට වැඩිය ශ්‍රේෂ්ඨ පිනක්, ගරු කුසලයක්, සරු කුසලයක් තියෙනවා. ඒක ප්‍රධානම දේ තමයි මේ දෘෂ්ටි සකස් කර ගැනීම, කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය, සමත සම්මාදිට්ඨිය බවට පත් කර ගන්න ඕනේ. නිකන් ධ්‍යාන භාවනාවක්වත් කෙරෙන්න ඕනේ. ඉතින් එහාට ගිහිල්ලා සමාදන් වෙච්ච මේ හිතෙන් විපස්සනා සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕනේ විපස්සනා සම්මාදිට්ඨිය තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි තමන් කරා පැමිණෙන දෙයට විනිශ්චයක් නොකර නිරීක්ෂණය වැඩි කිරීම. නිගමනයේ පස්සට දාලා නිරීක්ෂණය වැඩි කිරීම. මෙන්න මේක තමයි විපස්සනා කියන්නේ. විපස්සනා කියන්නේ විශේෂ පස්සනාව. කලබල වෙන්නේ විනිශ්චය කරන්න නැවත නැවතත් බලන්න. ඉතින් මේකට ඇත්තටම සර්වචනාංශයේ අපන්නක ප්‍රතිපදාව කියලාත් උගන්වලා තියෙනවා. අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව. දේ වෙනකොට මෙයා සාධාරණ, මෙයා අසාධාරණ, මේක හරි, මේක වැරදි කියලා හිත දෙඩි කරගන්නේ. හරි සාධාරණෙ තිබිච්චාවයි. අසාධාරණෙ තිබි. ඕක නැවත මතුවෙන්න හරි. ආයසරයක් මතුවෙන්න හරි. ආයසරයක් මතුවෙන්න හරි. බලන්න ඉන්නකොට ඉන්නකොට ඒ දැඩි ගතිය, අසහනය, චිත්ත පීඩාව අනවශ්‍ය කාරණා මේ සිද්ධිය දිහා නැවත නැවත බලන්න හිටියොත් තමයි විනිශ්චය කරන තරම් අවශ්‍ය තොරතුරු ලැබෙන්නේ. හදිස්සි විනිශ්චය කියලා කියන්නේ yaadena විනිශ්චයක් නෙවෙයි. කලබල වෙච්ච හිතකින් ගන්න විනිශ්චය කවදාකවත් yaadෙන්නේ නැහැ. හොඳට විවේකීව සිද්ධිය නැවත නැවත බලන්න පුළුවන් නම් ශ්‍රමසල yaadena තීන්දුවක් ගන්න පුළුවන්. අපේ මම පුංචි කාලේ අපේ පොඩි අයට හැදුනා පිටගැසෙන. මේ හක්කවයි. ඉතින් අපි අහලත් නැහැ දැකලත් නැහැ. ඉතින් මම අක්කලගෙදර ඉඳලා මම දැක්ක අප්පච්චි පොඩි අය යන ගහන යනවා මේ වාහනයක නැගලා යනවා. ඉතින් වාහනයක නැගලා යන්නේ ඉතින් මරණයකට හරි මගුලකට හරි තමයි වෙන මොනවා දෙයකට දවසල වාහන තුන්නේ. පස්සේ ආරම්භ කරගන්න ඉස්පිතාලෙ ගිහින්. මොකද කියලා බලන්න හක්කපයි. ඉතින් ගිහිල්ලා දැන් ඉස්පිතාලේ මේ ලෙඩ බාර ගන්න එකේ OPD කරාවිල ඒ දොස්තර ගාවට තිබ්බරසේ අයියා පැත්තක තියලා වෙන වෙන ලෙඩුන්ගේ පිටර ලියනවලු මෙයා. ඉතින් අප්පච්චිට හරි තදියෙම තක්කු පොක්කෝ මේ දොස්තර මහත්තයාගේ අවධානය යොමු වෙලා නැහැ කියලා. ඊළඟට මහත්තු මේ ධර්මයට අමාරු පොඩ්ඩක් ඉන්නකෝ මාමේ පොඩ්ඩක් ඉන්නකෝ කීක ඉන්නකොට අතෙන්දි හක්ක බැන්නා. ඒකට අපච්චි බයලා කිව්ලු ඕක ඕක තමයි මහත්තු කිව්වේ මේ දැන් නම් මට හොඳටම ෂුවර් කිව්වලු ආවල් වාට්ටුවට දාන්නවලු ආවල් ඉන්ජෙක්ෂන් එක දෙන්නෝ දැන් රෙඩි දැක්කා වාට්ටුවට දැම්මා ඉන්ජෙක්ෂන් ගව තනිපයි. ඒක මොනවත් නැතුව වාට්ටුවකට දැම්මම ලෙඩේ හොයාගන්න දවස් දෙක තුනක් යනවා. දොස්තර මහත්තයා එච්චර කටපලයක් නෑ නැවත නැවත මතුරුම් බලන්න හරියටම රෝග විනිශ්චය කරාට පස්සේ ෆාමසිස් කෙනෙකුට උනත් පුළුවන් බේද ලියන්න. රෝග විනිශ්චය කරන්නේ නැතුව මොන බේද කිව්වත් ඇති වැඩන්නේ මේ සම්මා දිට්ඨිය හදනවා කියන එක හරියටම Taman කවුද? මම රාග චරිතයක්ද, ද්වේෂ චරිතයක්ද, මෝහ චරිතයක්ද, මොකක්ද මට තියෙන මගේ රුචි අරුචිකම් එක, මගේ පෞරුෂත්වය කියලා. මේක බලා ගන්න නැතුව අපි මොන තරම් කයබර වායට පිට කරහය බේත් බඳින්නසේ පිළියම් කරත් අහිතාය අකන්තාය අමනාපාය දුක්ඛාය සම්මත අහිත පිනිස අකන්තේ පිනිස දුක පිනිස අමනාපේ පිනිස පීඨනවා කියලා සරුවත් අංශය සඳහන් ඉතින් මේ දේට මේ විදිහට අහිත අමනාප අකන්තාය අමනාපේ පිනිස පිහිටන්නේ උපය උපාදාන අදිඨාන අභිනිවේෂ කියන මේ ටිකයි හදිස්සිය කඩාපැන්න ගතිය, හදිස්සිය ගෙවදින ගතිය, හදිස්සිය විනිශ්චය කරන ගතිය. මේ ටිකට කියන්න පුළුවන් සංස්කාර තමා කරා පැමිණෙන දෙයට දිහා බලාගෙන ඉන්න බැරි ගතිය නිසා අපි මේකට ප්‍රතික්‍රියා කරනවා. කරපු ගමන් වග වෙන්න වෙනවා. මිනිසා සර්වඥාන්ස කියනවා සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. ඔබ මොකක් කරි සංස්කරණය කරුවා නම් ඒක දුක පිණිසමයි. උඹ සංස්කරණය කරනවා නම් ඒක අනිත්‍ය පිළිසමයි. කාටවත් උඩින් කතා කරන්න බෑ. එතකොට මේ සංඛාර වල තියෙන අඩුම ලංසුව කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා ශාසනය සඳහන් කරනවා. කාය සංඛාර කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක. කායේ සකස් කිරීම. අන්තිම අඩු ලංසුව තමයි ආස්වාද ප්‍රසවාස දෙක. ඉතින් බුදුජාන් වහන්සේ අපිට උගන්ලා තියෙන්නේ පසම්බයං කාය සංඛාරං අසසීසාමිති සික්ඛති. නැසම් බයං කාය සංකාරම් පස්ස සිස්සාමිති සික්කති. මේ ආස්වාස ප්‍රස්වාස කය සංසිද්ධුමින් සංසිද්ධුමින් සංසිද්ධුමින් භාවනා කරනවා කියලා කියන්නේ කාය සංස්කාරයන්ගේ සංසිද්ධීම. එච ආස්වාස ප්‍රස්වාස දැනෙමින් පවතින සතියට වැඩිය හොඳයි ආස්වාස ප්‍රස්වාස නොදැනෙන වෙලාවෙදී පවතින සතිය. ඒක සංස්කාර අඩුයි. මේ නිසා ආනාපානෙ පමණමයි ලෝකේ තියෙන බලහන් ඉන්න ඉන්න ඉන්න පුංචි වෙන අරමුණ. බලන්න ඉන්න ඉන්න ඉන්න ගෙවෙන අරමුණ. බලන්න ඉන්න ඉන්න ඉන්න නිමිත්ත නැති වෙන අරමුණ. භාවනා ඉන්න ඉන්න ඉන්න අරමුණු කරන්න බැරි අරමුණ. බලන්න ඉන්න ඉන්න ඉන්න සංඥාව ගෙවෙන අරමුණ. ඉතින් මේක කිසි කෙනෙක් 10 15 සැරයක් හේතු ගන්නලා දෙනකම් කැමති නෑ බලන්න. නිසා ආනාපාන නැති වෙච්චාම චිත්ත පීඩා ඇති කරගන්න. කනගාටුවටපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ ආනාපාන ක්‍රමයෙන් ගෙවෙනකොට අනිවාර්යයෙන්ම ශබ්දවල තියෙන බලපෑම වැඩි වෙනවා. වේදනාවල තියෙන බලපෑම වැඩි වෙනවා. හිතවිල්ල තියෙන බලපෑම වැඩි වෙනවා. ඉතින් යෝගාවචරය දන්නේ නැත්නම් මේ ආනාපාන බලා ඉන්නකොට එක ගෙවෙනවා. එතකොට සද්ද වේදනා වැඩි වෙනවා. මේක භාවනාවේ දියුණුවක් කියලා. මම නැවතත් ඒ වාක්‍ය නැවතත් කියනවා. ආස්වාද ප්‍රසවාසය ගෙවම් කරගෙන යනකොට ශබ්දවල ප්‍රකටතාවයේ වේදනාවල ප්‍රකටතාවයේ හිතවිලි ප්‍රකටතාවය වැඩි වෙනවා. ඒ වැඩි වෙන්නේ මේ ආනාපානයේ සියුම් වීම නිසා. මේක භාවනාවේ දෝෂයක් නෙවෙයි භාවනා හරියන බාට ලකුණක්. කාටද කමඨාන සුද්ධ කරනලාදී මේ තරම් පිසුද කියන්න පුළුවන් වෙන ආනාපානෙ මම මෙහෙම ඉවි කර ගෙවිගෙන යනකොට මට වෙනදට නැතිතරම් වේදනාවක් දැනෙන්න පටන් ගත්තා. වෙනද නැතිතරම් ශබ්ද ඇහෙන්න පටන් ගත්තා. වෙනද නැතිතරම් හිතිලි එන්න පටන් ගත්තා කියලා මේක සතුටු මොණේ. පිළිගන්නා සුළුව කාටද කියන්න පුළුවන්. මොකද ඔක්කොමලා හිතලා තියෙන්නේ නේ ආනාපානෙ එන්නේ එන්නේ ලොකු වෙන්න ඕනේ සද්ද එන්නේ එන්නේ පුංචි වෙන්න ඕනේ වේදනාව එන්නේ එන්නේ පුංචි වෙන්න ඕනේ කියලා කලින්ම වාගත්ත චිත්‍රයක් අතුව තමයි භාවනාවට බහි. ඉතින් ගුරුවරයා ඔළුවෙන් හිටගෙන කිව්වත් එන්නකොට මෙන්නේ මූණ අට කරන ශහරි ශෞත්‍ය අද බාන ආරණ කමඨාන් සුද්ධ කරන දේකුත් නැහැ කියලා හරියට කමඨාන් සුද්ධ කරන්න යන්නේ ඉතින් දත් දොස්තර මහත්තයෙක් ළඟට යනකොට වගේ. දැන් මේක ගියාට පස්සේ කට්ට තියෙනවා තියලා අල්ලනවා ඉරි වැටෙනවා රිදෙනවා ඒ වගේ තමයි තියෙන්නේ. මොකද තමන්ම තමන්ගේ කමටහන සුද්ධ කරගන්න. අත එකක් මතක තියාගන්න මේ විපස්සනාවත් එක්ක මේ මොකක්වත් හරියන්නේ නැහැ. විපස්සනාය තමන්ගේ මතිමතාන්තරික පැත්තක තියන්න වෙනවා වෙච්ච දේ වෙච්ච හැටියට කියන්න පුළුවන් නම් ගුරුවරයෙක් දිනු කියන මනුස්සයෙක් දිනු ශාසනයටත් ලාභයක් සිද්ධ වෙනවා. ඒ නිසා මට මේ භාවනා හඳුල්ලා දෙනකොට අපේ ධම්මික ස්වාමීන් වහන්සේ කිව්වේ ඕනෙම දිට්ඨිය මිච්ඡා දිට්ඨිය දිට්ඨියක් නැති එක විතරයි සම්මා දිට්ඨිය කියන්නේ. මොන දික්තිය තිබ්බත් ඒක මිච්ඡා දික්තිය. මොනම දෙයක් කරන්න නැත්නම් ගියාට පස්සේ ඕකට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඉතින් එතන නිකම කලබල වෙනවා නම් දැන් මොකද කරන්නේ කියලා අහනවනම් බඩ පිට බලනවා නම් තක්කු මුක්ක වෙනවා නම් අපි කොච්චර සම්මා දිට්ඨියට බයද කියලා හිතන්නේ. නැත්නම් සම්මා දිට්ඨිය කියලා මොකද්ද හිතාගෙන ඉන්න හැටි නිසා කවදාකවත් නියම සම්මා දිට්ඨියට එන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ආවට අපි ගණන් ගන්නෑ යා. මොකද අපේ චිත්ත රූපයට ගැලපෙන්නේ නැති නිසා. ඒක විපස්සනාදී විතරයි අපි අධ්‍යයට මත ගාලා මේ ෂේරම වෙනස් කරගෙන එහෙම නැත්නම් කියනවා මේ පුරුෂ ධම්ම සාර්ථි ගුණයේ ਸਰවඥාන්සිකේ තියෙන ඕනම দমনය කළ හැකි ඕනම පුරුෂයෙක් দমনය කිරීමේ අන්තිම ශ්‍රේෂ්ඨය. ඒ দমনය කරන්නේ මොකද්ද? ඒ පුරුෂයාගේ වේවාව යෝගාවචරයාගේ වේවා ෘචියචුකන් ටික සේරම වමාරනවා. ලයිවිරේක කරනවා. පාචනය කරනවා. පෞරුෂත්වයේ එළියට වමාරවල පෙන්නනවා. තමන්ගේ මතිමතාන්තර ටික එළියට ඇදලා පෙන්නනවා. දෙන්නලා කියනවා මාන්නේ මමත් ওই විදිහටම තමයි ගොඩ ආවේ. මෙන්න මේකට අභීතව සීලය හරහා නැත්නම් අපි කරන කම්මස්කත ඥාන සම්මාදිට්ඨිය හරහා සමත සම්මාදිට්ඨිය හරහා මේ විපස්සනා සම්මාදිට්ඨියට යෑම විතර සෙල්ලක්කාර දෙයක් මුළු ජීවිතේම නෑ මුළු සංසාරෙම නෑ. ඉෂාකට ලෑස්ති පිළිසෙට ඒක හරියට කියලා දෙන්න පුළුවන් නම් ඒ මනුස්සයා සෑම දෙයක් දිහාම අලුතෙන් බලන්න ඉගෙන ගන්නවා. කවදාකවත් අර පරණ පුරුදු ක්‍රමෙත් මේ බලන්නේ එන දෙයට අලුතින් බලන්න පටන් අරගත්තට පස්සේ ඒ හැම දෙයක්ම තිරියම් වෙන්න පටන් ගන්නවා. හැම දෙයක්ම අලුත් දෘෂ්ටි කෝණයකින් බලන්න පුළුවන් වෙනවා. මම හිතන්නේ නිවන් නොලැබුණත් මේ ඇති කියලා. යථානුගතිකත්වයට පැත්තක තියලා එන දේ ඇති හැටි යථාභූත ඥාන දර්ශනය සම්මා දර්ශනය නැත්නම් පච්චක්ක ඥානය නැත්නම් පච්චේක ඥානය පහළ වෙන්න ඉඩ සකස් කර ගැනීම පවා අපේ සංසාර ගමනේ පැහැදිලි සම්දිස්ථානයක්. ජීනිසාවේ මට ගුරුමිදී බණ උගන්වපු ස්වාමීන් වහන්සේ කිව්වා ඒ සංස්කෘතික ගුරු හාමුදුරෝ මහා ශිෂ්‍යයාරෝ මතක් කරාලු යම් කිසි යෝගාවචරයක් ඒ භංග ඥානෙ දක්වා විතර වගේ මතුවෙන මතුවෙන දේශයල බිඳී යන මට්ටමටවත් දැකගත්තා නම් ඒ මංසත් තනියම ගිහිල්ලා භාවනා කරන්න කමක් නැහැ ගුරුවරයෙක් නැතුව කෙරුවට කමක් නැහැ කියලා. නමුත් මට උගන්න මේ මහසි සාඩුගේ ගෝල ස්වාමීන් වහන්සේ අපේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ උන්වහන්සේ කිව්වේ ඕනම දෙයක මුලමැද අග දකින්න යෝගාවචරය පුරුදු කරලා තිබ්බනම් ඒ මට්ටමින් සතුට වෙන්නේ කියලා. මුලමැද අග බලන්න විනිශ්චය කරන්න බෑ. විනිශ්චයකට කලින් නැවත නැවත ඉන්න ඇරලා මුලමැද අග බලන්න පුරුදු කරලා දෙන්න පුළුවන් නම් මේ වගේ තනියෙන් භාවනා කරන්නේ ඒ මට්ටමට ගරි සතුට වෙන්නේ කිව්වා මොකද ඒ තරම්ම අද ලෝකේ හදිස්සි විනිශ්චය වලට දුවන මේ බලු බැල්ම වැඩි කරන සමාජ දර්ශනයක් තියෙනවා. එනත ලෝකායත දර්ශනයක් තියෙන. ඉතින් අපි ඉපදෙන ඉපදෙන තරුණ પરම්පරාව අන්ධ භක්තිකව වේගෙන් ශීඝ්‍රයෙන් විනිශ්චය කරමින් දුවනවා. හැම විනිශ්චයක්ම හැම සංස්කාරයක්ම අහිතාය, අකන්තාය, අමනාපාය, දුක්ඛාය සංගතය. කොච්චර තටනව්වත් අර ලේන කූඩුවේ දුවන්න හදනවා වගේ කූඩුවේ පල්ලෙම තමයි ලේන හැමදාම. නිසා මේකට නිසා පොඩ්ඩක් නතර වෙලා අර කිරිකෝසය වගේ බයිසිකල පොඩ්ඩක් නැගලා යන්න පුරුදු වෙලා ගියොත් හදිස්සියකදී විඳපුවා මට ඉක්මනට අඳ ගන්න එන්න පුළුවන්. නැත්නම් බයිසිකලේ කරදරයක් කරනවා. මේක අරගෙන තල්ලු කරන යන්න ගියාම ඊටත් මම මගේ දකින් දකින් විශ්වාස නැහැ. මොකද ගිරිගෝල් සයිය මේ වෙලා තියෙන්නේ කියලා. ඒක ගෙදර ගියාට පස්සේ ඕගොල්ලෝ තියා බලලත් කට්ටිය ගියා. මොකද ගිරිගෝල් ඉස්සේ වෙන්ද වගේ උඹට පයින් ඇවිදින්න බෑ. දැන් කොර ගහන ගතියක් පේනවිය. මේ කහිනකොට සාද්ද කරනකොට වෙන්දම කරබයිද දැන් කොට කහිනකොට ඉවලන්න බැරි වෙලා තියෙනවා. මේ ඔක්කොටම අං වෙනවා විපස්සනා කරන්න කියන්නේ. සාමාන්‍ය මිනිසුන්ට පේනවා මේ මනසකේ ඔළුව නරක වෙයි කියලා. මොකද මේ තරම්ම එන්නේ මෙහෙට මේ සෝවාන් පාරේ හරි අරගෙන යනවා. නැත්නම් දිබ්බචක්කු ඥානය හරිය පහල කරගෙන යන්න. නැත්නම් ධ්‍යාන හරිය පහල කරගෙන යන්න. මොකක්ද යාලගෙන තියෙන තක තීරුකම තේරුම් ගන්න එක විතරයි හිත වෙන්නේ. මම මෙච්චර මෝඩයි. හැබැයි ඒකට නම් හරි සතුටුයි. තමන්න තමන්ගේ කණ්ණාඩියෙන් පේනවනම් මම මෙච්චර තක තීරුයි කියලා. ඕකට තමයි මේ අවිද්‍යාව දුරු කරන්නේ. ඉතින් ඒකට අපි hina වෙලා කතා කරන්නේ. භාවනා කරන අය එකිනෙකා එකිනෙකාට කණ්ණාඩියක් වෙන්නේ. වෙන්න මේක දිහා මූනිච්චාව කරන්නේ නැතුව වංචනික ධර්ම නැතුව චපල ගති නැතුව බය ශක ගති නැතුව මේ තියෙන දුර්ලභකම අපි යමක් එනකොටම කඩාපැනලා විනිශ්චය කරන්න තියෙන තාක්කල් බුදුහාමුදුරන් අපිට උදව් කරන්න බෑ ධර්මයට අපිට උදව් කරන්න බෑ සංඝයට අපිට උදව් කරන්න බෑ ශීලයට අපිට උදව් කරන්න බෑ ඒ මොකද සීලයේ තියෙන සම්මාදිට්ඨිය කම්මදගත ඥාන සම්මාදිට්ඨිය කවදාකවත් විපස්සනා සම්මාදිට්ඨියෙන් කරන වැඩ එකකින් කරන්න බෑ ධානයක ධානයේ සමත සම්මාදිට්ඨියට කවදාකවත් විපස්සනා සම්මාදිට්ඨිය කරන්න බෑ මේ දෙක නැතුවත් බෑ නිසා සම්මාදකතා ඥාන සම්මාදිට්ඨිය සමත සම්මාදිට්ඨිය ඊට පස්සේ විපස්සනා සම්මාදිට්ඨිය විශේෂයෙන්ම අභ්‍යාස කරන්න ඕනේ. අභ්‍යාස කරනකොට කරනකොට තේරෙන පටන් අර ගන්නවා මේ දෙල්ලම නම් අපි මීට ඉස්සෙල්ලවත් භව සංසාරේ කරලා නැහැ. මේ ජීවිතේ කරලත් නැහැ. ඒ නිසා ලොකු අලුත් වීම, ලොකු පිබිදීම, ලොකු පණයන ගැටයක් එන්න පටන් අර ගන්නවා. ඉතින් ඊට පස්සේ උරදී ලයදී මේක කටයුතු කරන්ඩ ඒ පුදුලගේ ඉබේම නැමියාවක් එනවා. ඒ නිසා අද ධර්ම දේශනාවත් එවැනි නැමියාවක් වෙනස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දෙනාටම සරසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා මතක් කරන්න කාරණාවට ඉන්නේ හිට දවසේ මම වෙනත් කටයුත්තක් සඳහා පිටත් වෙන නිසා දවසේ ධර්ම දේශනාවට සහ ධර්ම සාකච්ඡාවට මම සම්බන්ධ වෙන්නේ නැහැ නමුත් අපේ අවස්ථාව ආදී වෙලා මම මේ ධර්ම දේශනා වේලාවේදී අර චිත්‍රපටිය මේ මිනි කපන එක පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ ධර්ම සාකච්ඡා වේලාවේදී භාවනා පරියන්කක් දාගන්න ඊට පහුවෙන්දා 22 වෙනිදා මම සම්පූර්ණ දවසම ඉන්නවා. ඒ නිසා හෙට දවසේ දවස පිට යන බව මතක් කරන්නයි මම මේ දැනුම් දීම කළේ. වෙනදා වගේ අපි ධර්ම දේශනා නිමාවේදී දෙවියන් පින්දී ඥාතීන් සීපත් කිරීම සහ අපේ પરමාර්ථ සීපත් කිරීමේ අනුමೋದනා ශීර්ෂයෙන් දවසේ වැඩ කටයුතු වල පින්පෙත් බෙදා ගැනීම සඳහා මෙතින් පෙළඹෙන්න බලාපොරොත්තු වෙන්නේ නිසා අපි එකතු ඔක්කොමලා එත්තාවතා ചാති ගාථා සජ්ජායනාවට පිළිගන්නවා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ එත්තාවතා ජගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සම්පatti සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා